बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय ඔව් අද අපි ඔබත් සමග එක්වන්නේ අලුත් ධර්ම සාකච්ඡා වැඩසටහන් මාලාවකටයි. ඒ ධර්ම සාකච්ඡාව අපි හඳුන්වා දෙන්නේ නමෝ බුද්ධාය කියලා. එහි මම හිතන්නේ මින් බොහෝ දේ දැනගන්න පුළුවන් මේ නමෝ බුද්ධාය ධර්ම සාකච්ඡාව හරහා අපිට අද මං හිතන්නේ අද දවසේ ගත්තොත් එහෙම ඒක විශේෂ දෙයක් අප මැදිරියේ ඉන්නේ ස්වාමින්වයන් වහන්සේ වන කිරිපත් ගුරු ඥානানন্দ ස්වාමීන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා අපිට ඒ ධර්ම ඥානය සහ මඟ පෙන්වීම මං හිතන්නේ අතිවශ්‍යයි දැන් සමාජය පවතින ආකාරය දිහා බැලුවාම මේදී අපි දකිනවා බෞද්ධ දර්ශනය බුදුදහම ඇසුරු කරගෙන අපි දකිනවා එක එක ප්‍රතිකරයන් කොහොමද එකතු කරගෙන අපි අවසානයේදී අනිච්ච දුක්ඛ සානාත්ම යන දිශාවට ගමන් කරන්නේ විදර්ශනාව තුලින් කියලා. ඒට ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ අපිට තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය, සීල සමාධි ප්‍රඥා. ඊට පස්සේ සත්‍ය ස්පර්ශක බෝධිපාක්ෂික ධර්මයන් තියෙනවා. ඉතින් සප්ත බුද්ධයන්ගයන් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම සත්‍ය ස්පර්ශක බෝධිපාක්ෂික ධර්මයන් අපි දකිනවා මේ බලය ගත්තොත් එහෙම මේ බලය කොහොමද වඩන්නේ කියලා ගත්තොත් එහෙම එතන ශ්‍රද්ධාව සතිය සමාධිය ප්‍රඥා විරිය කොයි ආකාරයෙන්ද මේ හසුරවා ගත හැක්කේ කියන එක මෙතන තමයි මම හිතන්නේ ලොකුම ගැටුම තියෙන්නේ අපිට මෙය කොයි ආකාරයෙන්ද මොකද අපි දකිනවා යම් කිසි විදිහකට ශ්‍රද්ධාව වැඩි වුණොත් සමහර අයගේ මතයක් තමයි මේක අන්ධභක්තිකයන් බවට පත් වෙනවා කියන එක. අපි මේක සම්බරතාවයක් ඇති කරගෙන කොහොමද ප්‍රයෝගික කරගන්නේ කියලා නුත් නিত্য සුඛාත්ම යන මතවාදීන් මිත්‍යා දෘෂ්ටික මතවාදීන් එළියට ගිහිල්ලා අනිච්ච දුක්ඛ අනාත්ම ගැන විග්‍රහ කරගන්න පුළුවන් වන්නේ කියලා. මම හිතන්නේ මේක තමයි අපිට අවශ්‍ය දේ දැනගන්න අපි මේ ධර්ම මාර්ගයේ ධර්ම ඥානය ඇති කරගන්න ගන්න මහඟු උත්සාහය සහ අරමුණ සඵල කරගන්න තමයි අද මම හිතන්නේ කිරපත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේ අපිත් එක්ක අද මැදිරියට පැමිණලා ඉන්නේ අපේ ආරාධනාව පිළි අරගෙන. ඉතින් බොහොම පිං ස්වාමින් වහන්සේ ඉතින් අද මාතෘකාව හැටියට මම හිතුවේ මේ ශ්‍රද්ධාව ගැන පොඩ්ඩක් අපේ ස්වාමීන් වහන්සේගෙන් අසා දැනගෙන අපිටත් යම් කිසි විදිහකට ඥානයක් යම් කිසි මඟ පෙන්වීමක් ගත්තොත් එහෙම ලෝකෝත්තර සහ ලෞකික වශයෙන් තියෙනවා. ඉතින් අපි සාමාන්‍ය පුරවස්යන් හැටියට පෘථග්ජනයන් හැටියට කොහොමද මේක අපි සහයෝග මේ සහභාගී කරගෙන ඇතුළත් කරගන්න කියලා මේ ශ්‍රද්ධාව තව දුරටත් පෝෂණය කරලා වඩන්නේ කොහොමද කියලා අනිත් අංගයන් එක්ක සම්බරතාවයක් ඇති කරගෙන සමගාමීව කොහොමද අපි ඒක ඉදිරියට ගෙන යන්න පුළුවන් කියන දේ දැන ගැනීමට. ඉතින් මම නම බුද්ධාය කියලා වැඩසටහන ආරම්භ කරනවා ස්වාමීන් වහන්සේ බොහොම පිං අද අප සමග අපි මේ ඉදිරියට එක්ව අපිට මේ අදහස් ඔබ වහන්සේගේ තුලින් පෝෂණය කරන්න ලැබීම ගැන ඉතින් ස්වාමීන් වහන්සේ කොහොමද මේ හඳුන්වා දීම පිළිබඳව ගත්ත ශ්‍රද්ධාව පිළිබඳව ස්වාමීන් වහන්සේ කොහොමද මේක විග්‍රහ කර හැක්කේ? නමෝ බුද්ධාය. පින්වත් මහත්මයා අහපු ප්‍රශ්නේ බලද්දී ශ්‍රද්ධාව ගැන බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ඉගැන්වීමක් තමයි මේ ශ්‍රද්ධාව කියන එක. උන්වහන්සේ ඒ කියන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ ශ්‍රද්ධාව කොටස් දෙකකට බෙදලා තියෙනවා. එකක් තමයි අමූලිකා සද්ධා අනිත් එක තමයි ආකාරවති ශ්‍රද්ධා. අමූලිකා සද්ධා කියලා කියන්නේ විමසන්නේ නැතුව හොයන්නේ බලන්නේ නැතුව අධ්‍යයනය කරන්නේ නැතුව යමක් විශ්වාස කිරීම. එතකොට මේ විශ්වාස කරන එකට පදනමක් මුලක් නැහැ. ඒකට කියනවා අමූලිකා සද්ධා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ අමූලිකා සද්ධා ප්‍රායෝගිකව යා දියුණුවක් කරා යන එකක් නෙමෙයි. ඒ කියන්නේ දැන් මේ තව කෙනෙක් කෙරෙහි පහදිනවා. ඒ පහදින එක ටික කාලයක් යනකොට ඒක නැති වෙලා ගිහිල්ලා ඊළඟ එක්කෙනා කෙරෙහි පහදිනවා. ටික කාලයක් යනකොට ඒක නැති වෙලා ඊළඟ එක්කෙනා පහදින සමහරට ඒක මේ පෞද්ගලික වාසිතකා වුණත් කෙරෙන්න පුළුවන් එකක්. එතකොට බුදුරජාන් වහන්සේ අගය කළේ නෑ මේ අමූලිකා සද්ධා. උන්වහන්සේ අගය කළේ ආකාරවතී සද්ධා. ආකාරවති ශ්‍රද්ධා කියන්නේ මේ ප්‍රඥාවන්ත මිනිසියෙකුගේ යම්කිසි තේරුම්ගත්තු වටහා ගැනීමක්. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ආකාරවති ශ්‍රද්ධාවට එන්න කියලා. ද ආකාරවති ශ්‍රද්ධාවට ආවොත් තියෙන විශේෂ ලක්ෂණය තමයි සද්ධාති තථාගතස්ස බෝධින් තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තමයි ආදාන්නේ. එතකොට මේ දැන් අපි මේ ලෝකයේ එක එකවා විශ්වාස කරනවනේ. එක එකවා විශ්වාස කරනවා, එක එකවා අදහනවා. නමුත් මේ අදහන දේවල් වලට සමහර විට අපි බැලුවොත් එහෙම පදනමක් නැහැනේ. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පදනම් වෙලා තියෙන උන්වහන්සේගේ අවබෝධය. එතකොට ඒ අවබෝධය නැමැති පදනම තුල ඉඳගෙන තමයි උන්වහන්සේ ධර්ම දේශනා කළේ. එතකොට අපි ආකාරවති ශ්‍රද්ධා කියන්නේ ඒ පිළිබඳ අපිට වැටහීමක් ඇති කරගෙන ඉන්නවා භාග්‍යතුන් වහන්සේ යම් ධර්මයක් දේශනා කළාද ඒක අවබෝධින් දේශනා කළේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය හරි කියලා. එතකොට අවබෝධය හරි කියන අදහසට අපි ආවහම ඒක ඒ ඔස්සේ තමයි ඊට පස්සේ කල්පනා කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් සාමාන්‍ය මිනිස්සයා හිතන්න බැරි මාතෘකා උන්වහන්සේ කතා කරලා තියෙනවා. සාමාන්‍ය මනුස්සයන්ට නොතේරෙන මාතෘකා උන්වහන්සේ කතා කරලා තියෙනවා. වටහා ගන්න බැරි මාතෘකා අපි ගත්ත විශ්වය ගැන, ලෝකෙ ගැන, සමහර අවස්ථා නිරය ගැන. ඉතින් උන්වහන්සේ මේ මහණෙනි මෙහෙමයි නිරය කියලා විස්තර කරනවා. විස්තර කළා උන්වහන්සේ දේශනා කරන මහණෙනි මේවා මේ ශ්‍රද්ධාවට පැමිණි ශ්‍රාවකයා පිළිගන්නවා කියනවා. ඒතර ශ්‍රද්ධා කියන අදහස් කලේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධි විශ්වාස කරන ශ්‍රාවකයා පිළිගන්නවා. අවබෝධි විශ්වාස කරන නැති ශ්‍රාවකයා කියන්නේ දිව්‍ය ලෝකයයි, නිර්යයයි ඔක්කොම මෙහි තියෙන්නේ කියලා කියනවනේ. ඒ කියන්නේ සැප විඳින මිනිස්සු බලලා කියන ඕන්න දිවි ලෝකේ කියනවා. දුක් විඳින බලලා කියන ඕන්න අපාය කියනවා. ඉතින් මේ වගේ අර තමන්ගේ පුද්ගලික විග්‍රහයන් කර කර ප්‍රමාදී වෙනවා මේ අමූලිකාස දමුලක් නැති පැහැදීම තියෙන කෙනෙක්. මේ නිසා අපිට ශ්‍රද්ධාවේදී හරිය වැදගත් වෙනවා. මේ ආකාරවතී ශ්‍රද්ධා සහ අමූලිකා ශ්‍රද්ධා කියලා ශ්‍රද්ධා දෙකක් බුදුරජාණන් වහන්සේ විස්තර කළා. දැන් සාමාන්‍ය පොදියේ කතාවක් තියෙනනේ මේ ශ්‍රද්ධාව තිබුණොත් ප්‍රඥාව නැතුව ඒ සාධනික මෝඩකමක් කියලා. මෝඩකම. ඒ මෝඩකම කියලා කියන්නේ මේ අමෝලික ශ්‍රද්ධාවට. ආයිස. ඒතකොට ස්වාමීන් කොහොමද මේ ආමිෂ පූජාව දැන් එක එක්තරා විදිහක එක එක බෞද්ධාගම තුලම අප රට තුලම අද එක එක තියෙනවා එක එක ආගේ විශ්වාසයන් මතයන් එක එක විදිහට තියෙනවා. ඉතින් ඒ ඒ ඒක කොහොමද ඒක ආමිෂ පූජාව නම ආමිෂ පූජාව උනත් හරි විදිහට කරන්න බෑ ආකාරවතී ශ්‍රද්ධාව නැත්තම්. ඒ කියන්නේ දැන් ආමිස පූජාව කියලා සමහරට පෞද්ගලික අදහසකින් එක්ක පුද්ගලික එක්ක ප්‍රසිද්ධියක් අපේක්ෂාවෙන් එක්ක අසවලා කරපු නිසා මටත් පුළුවන් කියලා පෙන්වන්න තරගයක් අදහසින් ඒ වගේ නොඑක් නොඑක් අදහස් එන්න පුළුවන් අර ආකාරවතී සද්ද නැත්තම් දැන් අපි ගත්ත දුටුගැමුණු රජුරු චෛත්‍ය හැදුවේ හොඳ වටහාගත්තු ශ්‍රද්ධාවකින් ඊළඟට අපි ගත්ත දේවානම්පියතිස්ස රජතුමා චෛත්‍ය හැදුවේ බොහොම තේරුම් ගත්තු වටහාගත්තු මේ චිත්ත ප්‍රසාදයකින්. එතකොට ඒවේ වෙන පරමාර්ථ තිබ්බ බවකට ලකුණක් නැහැ. ඒ නිසා අපිට ඒකත් ඒ වගේම තමයි ඒ කාලේ හිටපු සංඝයා වහන්සේලා වුණත් එහෙමයි ගිහි අය වුණත් එහෙමයි ඒ කියන්නේ භාගතුන් වහන්සේගේ ස්තූපයක් වන්දනා කරනවා භාගතුන් වහන්සේගේ ස්තූපයට පූජා පවත්වනවා කියන අදහස මිසක් වෙන මේ තරංග මානසිකත්වයක් තිබුණේ නැහැ. ඒව ඇතිවන්නේ ආමිෂයේදී වුණත් අර අමූලික සද්ධා තිබුණොත් මොකද හේතුව දැන් ආකාරවතී සද්ධා තිබුණත් තන දෙන්නේ කර්ම කර්මඵලයට. අමූලික සද්ධා තිබුණ සමාටිය සක්කායදිට්ඨිය නේක කරන්නේ. තමන්ට තමන් තමන්ගේ තමන්ට කීර්තියක් ලබා ගන්න නැත්නම් තමන්ට යම් කිසි දෙයක් පෙන්න ගන්න තමන්ට පුළුවන් කියලා ලෝකෙට පෙන්වන්න. අන්න ඒ වගේ එකකින් කරනවනේ. එතකොට ඒක සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඒකේ න්‍යෂ්ටිය සක්කායදිට්ඨිය. සක්කාදිට්ඨි වටේ තමයි ඒක කරන්න තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ වගේම තත්වයක් උදා වෙනවද? දැන් අපි කිව්වොත් එහෙම සමහර වෙලාවට අපි යම් කිසි පිනක් කරලා බලාපොරොත්තු වෙනවා හොඳ ආත්මයක් ලබා ගන්න. ආත්ම කියන එක එනවා. එතන. අන්න එවැනි දෙයක් කොහොමද අපි ඒකදී මම කියන්නේ ඒක ගොඩක් විට ඒක අහිංසක එකක්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දැන් පිනක් කරලා කෙනෙක් සුගතිය ප්‍රාර්ථනා කරනවා. නැත්නම් මොකද හේතුව සුගතිය ප්‍රාර්ථනා කරන දුගති බය නිසා. ඒතර දුගති බය ඇතිවන්න නම් යම්කිසි සද්ධාාවක් යාර තියෙන්න ඕනේ. මේ දුගතිය කියන්නේ දුක් උපදින තනක් කියලා භාගතුන් වහන්සේ වදාළ බව. එතකොට මෙයා සුගතියට කැමති වෙන්නේ. නැත්තම් සාමාන්‍ය සමහර මිනිස්සුන් ඉන්නවා හැඟීම් වලට වසඟුණාට පස්සේ දැන් කවුරු හරි කියනවා වරදක් කරනකොට මෙයා ඔය වරද කරන්න එපා. ඔය අපායයි කියන්නේ. එයා කියන්නේ අපායන කවුරු ඉන්න එපා කියන්නේ. එළ එයා ඒක අනුමත කරගන්න ඕනේ. මම ඕන අපාය ගැන මම මේ විදිහෙන් වැඩ කළා. මම මේ විදිහෙන් සටන් කළා මම ඕන මේ නිරේ කියන්න මම ලෑස්ති. කී කිය අර මමම කී කී ඉන්න පිරිසක් ඉන්නවනේ. ඊට වඩා වටිනවා අහිංසක විදියට පූජා මේ මල පහන පූජා කළා හරි සුගතිය පතනවා. යම් කිසි කෙනෙක් ඒකේ තියෙනවා දුගතියට බයක්. ඒ නිසා මම හිතනවා දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් මේ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි සුගතිය කියන අපේක්ෂාවක් තිබ්බ යුතුයි. ඒකෙන් අපි පිළිගන්න ඕනේ දැන් බුදුරජාන් වහන්සේ එක තැනක දේශනා කළා තියෙනවා මේ සූතානුදත කියන සූත්‍රේ. ඒකේ තියෙන උන්වහන්සේ විස්තර කළා මේ මේ මේ ජීවිතයේදී ශ්‍රද්ධාවට පත්වෙච්ච එක්කෙනා ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන පංචසේක බල ඇති කරගත්තු එක්කෙනා මරණයටපත් වෙලා දෙවියන් අතර උපදිනවා. ඒ දෙවියන් අතර ඉපදිලා එයා දිව්‍ය සම්පත් වලට වසඟ වෙලා ඉන්න ඉඩ තියෙනවා කියනවා. නමුත් අර සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා පුරුදු කරපු බලපෑම නිසා එයා ඒ දිවි ලෝකෙදි පවා එයා ධර්මයට ආකර්ෂණය වෙන ස්වභාවයෙන් යුක්තයි කියනවා. ඒක ඒතර ප්‍රඥාවක් තියෙනවා. ප්‍රඥාව තියෙනවා. තවදුරටත් ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ වගේ මහත්තයා. දැන් සමහර අවස්ථාවල තියෙන මනුස්ස ලෝකේ දැන් මනුස්ස ලෝකේ හැමෝටම මේ ආගමික මත කෙරෙහි බැඳීමක් ඇති වෙන්නේ ආගමික අදහස් නැත්තම් මේ අයුමසන්න ධර්මීය අධ්‍යයනය කරන්න දැන් සමහර කෙනෙක් ඉන්නවා හොඳට මේ නිකන් සුඛෝපභෝගී විනෝදකාමී ජීවිතයක් යාට ගෙවන්න පුළුවන්කම තියෙද්දිත් එයා එහෙම නැතුව එයා ධර්මීය හොයනවා. ඒකට නම් අපිට තේරුම් ගන්න තියෙන්නේ යම් කිසි පුරුද්දක් තමයි මේ තියෙන්නේ කියලා. ඒ වගේම මනුස් මේ දිව්‍යයන් අතරට ගියාට පස්සෙත් එහෙම තියෙනවා. ඒකෙදි පෙන්වා දෙනවා මේ බුදුරජාන් වහන්සේ මේ සමහර දෙවුරු අහනවලු ආ කොහේ ඉඳලාද ආවේ? ඉතින් යා මෙයාගේ විස්තර කියන්නේ මට පෙර මතක් වෙනවා. මතක් වෙනකොට ඒක ආ මම මෙහෙම මම මේ මනුස්ස ලෝකෙින්දදී මම මේ විදිහට මේ විදිහට ගුණධර්ම පුරුදු කරලා මම මෙතෙන්ට ආවේ. ඒ නිසා මම මේක දිනු කරගන්න ඕනේ කියලා ඒ ධර්ම පැත්තට හැරෙනවා කියනවා. එතකොට සමහර දිවි ලෝකේ තියෙනවා ධර්ම දේශනා. ඒ දේශන අහනකොට යා බලනවා මම අහලා පුරුදු වියක් මම මේ මේ ආයෙත් මම තහන්නේ කියලා ඒ ඔස්සේ යා කල්පනා කරලා විශේෂ ගාමි වෙනවා කියනවා. ඉතින් ඒ වගේ අර ශ්‍රද්ධා සම්පන්නව තමයි හැබැයි මේක පටන් ගන්න තියෙන්නේ. දැන් එක තැනක දේශනා කරන බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛූප නිසා සද්දා කියලා. ඒ කියන්නේ දැන් දුකක් හට ගන්න දැන් Tamanට දුකක් තේරෙනවා. මේ දුකෙන් බේරෙන්න තියෙන්නේ මේ ධර්මයේ විතරයි කියන අදහස වෙනවා කෙනෙක්. ඊට පස්සේ කරන්නේ මොකද්ද? එයා ධර්මයේ පැත්තට යනවා දුකෙන් බේරෙන්න ඕන නිසා. එතකොට දුක් උපනිසා සද්දා. දුක හේතු කරගෙන තමයි දුකෙන් බේරෙන්න තමයි සද්දාවට ආවේ. මම හිතන ගොඩක් අයට ඒක තියෙනවා කියලා. මොකද සමහර අයට දරා ගන්න බැරි ප්‍රශ්නයකට එයා හිතන මට මේකේ මේ විසඳුමන්නේ මට විසඳුම තියෙන්නේ ධර්මයේ. අන්න සද්ධාව ඇති වුණා ධර්මයේ කෙරේ. ඊට පස්සේ කරන්නේ යා ධර්මයේ හොයාගෙන යනවා. කාලයකට යාට තේරෙනවා හරි මම මේ කරදරයකපත් වෙලා හිටියා මම ඒකෙන් නිදහස් වෙන තමයි මේ ධර්මයට ආවේ. ධර්මය තුළ මට දැන් සැනසෙල්ලක් තියෙනවා කියලා. මේ විදිහට අර ශ්‍රද්ධාවට පැමිණීමෙන් තමයි ඒක ලබා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒක කරන්න බෑ අර අමූලික ශ්‍රද්ධා තියෙද්දි. මුලක් නෑ නේද? ඒ කියන්නේ යම් කිසි දෙයක් යා විශ්වාස කරගෙන අදාහගෙන වන්දනාමාන කරගෙන ඒක පිරිත් කියාගෙන යා මේ ඉන්නවා. එයාට මේ සමහරට පෙර කර්ම විපාකයක් හැරෙට එයාට දුක් කාල පරිච්ඡේදයක් එනවා. එතකොට කර්ම විපාකයේ පිළිබඳ එයාට අවබෝධයක් නැත්තම් අර දුක් කාල පරිච්ඡේදය ඉවසීමේ හැකියාව නැතු වෙනවා. එයා මොකද කරන්නේ මේ තමන් අදහන එක පැත්තකින් තියලා වෙන විශ්වාස කරා යනවා. දැන් ඒක හුඟක් දකින්නවා දැන් ආගම් වලින් වෙනස් වෙනස් වෙනවා වෙන විශ්වාස කරා යනවා. සමහරට දැන් අපි කියමු මෙහෙම දැන් කෙනෙකුට කර්ම විපාකයක් තියෙනවා. ඒ කර්ම විපාකය අවුරුදු 5ක්. අපි කිය මෙයා අවුරුදු 5 තුළ ධර්මයේ පැත්තින් හැරෙනවා, භාවනා කරන්න යනවා, පිරිත් කියනවා, බෝධි පූජා පවත්වනවා. නමුත් ප්‍රශ්නේ එතනමයි. දැන් ඔන්න කර්මවිපාක ගිවිගෙන යනවා. දැන් මෙයාගේ විශ්වාසිත ඒකම නැති වෙලා යනවා. අවුරුදු ගානක් මම මෙහෙම කළා මට මේක පළක් නැහැ කියලා. ඊට පස්සේ වෙන පැත්තකට යනවා. එක්ක ආගම වෙනස් කරනවා. සමහරට කර්මවිපාකෙත් ඒකම ගිවිලා යනවා. ඒතර එයා හිතනවා ආගම වෙනස් කිරීමෙන් තමයි මට මේක ලැබුණේ කියලා. එතකොට මොකද කර්ම විපාක ගැන දැනුමක් නැති නිසා. දැන් කර්ම විපාක කියන්නේ කාලකදී විපාක දීලා ඉවර වෙලා යන එක. ඊට පස්සේ ආයෙ වෙන එකක් එනවා. සමහරට පුණ්‍ය විපාකයක් එනවා. ඒ පුණ්‍ය විපාකේ තමයි ඒ විපාක දෙන්නේ. එතකොට මෙයා රැවටෙනවා මේ මේ තමන් මෙයා අතාරපු නිසා මේ වුණා කියලා. ඉතින් වගේ අර ගොඩක් වෙලාට අර දුක් ගොඩාක් ඔය ප්‍රශ්න වලින් මිදෝණයි තමයි. ප්‍රශ්න වලින් මිදෝලා ඉඳලා ඊට පස්සේ ඒකෙන් බේර ගන්න බැරි නම් පස්සේ පාරවල් වෙනස් කර ගන්නවා අන්තිමට තමන්ට කිසි දෙයක් නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ කොහොමද දැන් සතිය මේකට ඇතුළත් කරගන්නේ? ඔව් ඒ කියන්නේ ඇත්තෙන්ම මේ මේක නැතුනොත් තමයි මේ ඇත්තෙන් මහත්මේ බලමත් වෙන්නේ නේද? අපිට හොඳට පේනවා මේ සිහියෙන් ඉන්න නම් එයාට ධර්මයේ ගැන යම්කිසි සිහි කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඒකට පෙර යම්කිසි විදිහකට කොහොමද ඉතින් ධර්මිතා වඩමින්මස්ද නැත්නම් ශ්‍රද්ධාවමයි ඕනේ. ශ්‍රද්ධාවෙමයි සතිය එන්නේ. මොකද හේතුව මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි පැහැදීමක් තිබුණා. අපි ගම මේ ඕන කෙනෙකුට තරහක් හට ගන්නවා. එක්කෝ වෛරයක් හට ගන්නවා. එක්කෝ එයාට අනිත්‍ය හිංසා කරනවා. දැන් එයාට මේක මතක් වෙනවා කියමු. දැන් කල්පනා කරන භාග්‍යතුන් හත් දේශනා කරලා තියෙනවා මේක මට මතක් කරන්න හොඳ නැහැ. මේක මම ප්‍රහාණය කළ යුතුයි. අන්න යාට සිහිය උපදිනවා. ඒ සිහිනේ යා කරන. ඒතකොට සිහියෙන් භාග්‍යතුන් වහන්සේගේ වචන මෙනෙහි කරලා එයා කුසලයට පැමිණෙනවා. එතකොට සිහියෙන් වචන මෙනෙහි කරලා කුසලයට පැමිණෙන්න නම් එයාට තියෙන්න ඕනේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කෙරේ චිත්ත ප්‍රසාදය. ඒ චිත්ත ප්‍රසාදේ නැත්තම් එයාත් කරන්නේ දේශෙම බැසගන්න එක. දැන් බුද්ධ දේශනාවක තියෙනවා කුද්දෝ අත්තං නජානාති කුද්දෝ අත්තන්න පසති. කිපුණු කිනා යහපත නොදනි. කිපුණු කිනාට යහපත නොපෙනේ. අන්ධන්ත මිදන් තදාගෝති යෝ කෝදෝ සහතේ නර. ඒ වෙලාවට ਉਹ අන්ධෙක් වගේ ඉන්නවා. මොකද හේතුව ක්‍රෝධය විසින් ඔහු යට කරලා තියෙනවා. එතකොට දැන් මේ බණපදේ දන්න කෙනෙකුට කියන්ති කියොත් එයා සීය ආ මේ මේක මේක නේද වෙන්නේ කියලා එයාට එකින් බේරෙන්න පුළුවන්. හැබැයි ඒකට එයාට අර ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව නැත්තම් එයා සම්පූර්ණයෙන්ම දැන් මං හිතන්නේ ගොඩාක් දුක් විඳින්නේ මේ සත්‍ය මේ සක්කාය දිට්ඨිය නිසා. සක්කාය දිට්ඨියෙන් ඈතර වෙන්න දන්නෙත් නැහැ සක්කාය දිට්ඨිය දන්නෙත් නැහැ. ඒ ඒක හරි සංකීර්ණ තැනක් මේ සංකීර්ණ තැනක් නේ. හැමතිස්සෙම අර පුද්ගලත්වයෙන් මමත්වයෙන් ගන්නකොට එයා වැටෙන්නේම අර ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පැත්තටමයි. ඊට පස්සේ එතනම ශ්‍රද්ධාවත් එතනින් ඒ වගේ පැත්තක ඒ වගේ පැත්තක නෙමෙයි ශ්‍රද්ධාව යන්නේ. යන්නේ. ශ්‍රද්ධාව මට ලැබේවා කියන. ඔව් ශ්‍රද්ධාව යන්නේත් ඒ වගේ පැත්තකින්. ඊට පස්සේ ගොඩනගන්නේ සම්පූර්ණ මමත්වයේ පැත්තකින් තමයි. ඊට පස්සේ දැන් එයාට මේව අනිත්‍ය කියන එක මතක නැති යනවා. අර නිත්‍ය සුඛ ආත්ම ඔව් ඒ වගේ තත්යකටපත් වෙනවා ඊට පස්සේ හිතන්නේ තමන්ගේ නම පවතින්න ඕනේ තමන් වැඩ පිළිවිල පවතින මොන හරි එකක් තමයි ප්‍රවත්ම පිළිබඳ අපේක්ෂාව මිසක් මේ ප්‍රවත්ම ඇති වෙලා නැති වෙලා එකක් කියලා එයාට මෙනෙහි කරගන්න බැරුව යනවා ආන් එකෙන් තමයි ඒක වෙන්නේ. ඒ නිසා හරිය වැදගත් මේ කෙනෙකුට මේ සද්ධා ඇතිවීම. ඊළඟට ධර්මයේ පෙන්වා දෙන සද්ධාජාතෝ උපසංකමති. ශ්‍රද්ධාව හටගත්තු එක්කිනා තමයි එතනට යන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කෙරේ හිතේ පැහැදිලිමත් වෙච්ච කෙනා තමයි ඒක හරියට මේ එතින් යන්නේ දැන් පැහැදීම නැතුවත් භාගතුන් වහන්සේ ගාවට ගිහපුවා ඉන්නවා. දැන් එක තැනක තියෙන මේ බුදුරජාන් වහන්සේ ගාවට යනවා මේ මානත්හද්ද කියලා බ්‍රාහ්මණයෙක්. මානත් හද කියන්නේ මානෙන් දැඩි. යා මව්ට සලකන්නේ පියාට සලකන්නේ සහෝදරයට ඥාතිනි සලකන්නේ එක දවසක් මෙයාට ආරංචි වුණා මෙහිම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ ගමට වැඩියා. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේට අනුන්ගේ හිත කියවන්න පුළුවන් කියලා. ඔන්න දැන් ඒතර මෙයාට පැහැදිලි යන්න එතනට. ඊට පස්සේ මෙයා කල්පනා කළා හරියනම් මගේ හිත කියවයිනේ එහෙනම් මම එයා බලන්න ඕනේ යන්න කියලා. ඔන්න දැන් ගියා. ගිහිලා මෙන්න භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. දැන් මිනිස්සු බුදුරජාන් වහන්සේට වන්දනා කරනවා. මිනිස්සු කතා බස් කරනවා යනවා එනවා. දැන් මෙයා පැත්තකටලා හිටගෙන ඉන්නවා. දැන් මගේ හිත ගැන බලලා කියේ දැන් මට කතා කරයි කියනවා. දැන් කතා කරන්නේ <laughs> ඊට පස්සේ දැන් මිනිස්සු ඇවිල්ලා කතා කර කර යනවා. ඊට පස්සේ මෙයාට හිතුණා වැඩක් නැහැ. කිසි අවබෝධයක් නැහැ. ඒ දැන් යාර පොඩි දෙයක් කරේනේ දැන් දැන් එහෙනම් කිසි අවබෝධයක් නැහැ කියලා හිතුවා. හිතලා දැන් ඔන්න මෙයා නොකියම පිටත් වෙනවා. පිටත් වෙන්න ගියා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මේ මේ ළඟට ඇවිල්ලා ওই විදිහට ඔයා ආපහු යන්න කියලා අහනවා. ඔය ආපු කාරණේ ඉෂ්ට කරගෙන යන්න ওই විදිහටද කියලා අහනවා. ආපු ගමන් මෙයාට සම්පූර්ණයෙන්ම අර වචන ඇහුණා විතරයි සම්පූර්ණයෙන් මෙයා වෙනස් වෙනවා. වෙනස් වෙලා බුදුරජාන් වහන්සේ ඉස්සරහත් බිම දිගෑදිලා උන්වහන්සේගේ ශ්‍රී පාද අල්ලගෙන සිබ සිබා කියනවා භාග්‍යතුන් වහන්සේ මට තමයි මාන සද්ද කියන්නේ මට තමයි මාන සද්ද කියන්නේ කියලා කියනවා. එතකොට මේ දැන් යාගේ සම්පූර්ණ මාන්නේ දුරු වෙලා අර මෙයා හිතුවා යාගේ හිත කිව්වල තමයි මේක භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කළේ කියලා. ඊට පස්සේ එතන වාඩි වෙලා ධර්මය අහනවා. ඒ ධර්මය අවබෝධ වෙනවා. මෙයා සෝවාන් ඵලයටපත් වෙනවා. එතකොට අපිට පේනවා මේ ධර්ම අවබෝධ කරන්න පුළුවන් මිනිසයන් පවා යම් යම් හැඟීම් වසඟ වෙලා ඒ ධර්ම අවබෝධයට ප්‍රමාද වෙලා ඉන්න පුළුවන්. හැබැයි එයාගේ ප්‍රඥාව අවදි වෙන වෙලාවක් තියෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේ වැඩ හිටිය නිසා මෙයා බේරුණා නේ. දැන් වර්තමාන කාලෙක වගේ නම් එයාගේ මානසිකත්වය වෙනස් කරන්න කෙනෙක් නැහැනේ. ඒ කියන්නේ දැන් අපිට ප්‍රඥාව තිබුණත් ඒ ප්‍රඥාව ඉස්මතු වෙන්නේ ඔය කියන දේවල් නිසා. ඒ කියන්නේ මාන්නය, එකට එක කිරීම, එක්ක දැඩි බව, මතවාද ග්‍රහණය කර ගැනීම, ඊළඟට කෙලිස් වසඟ වීම මේ වගේ දේවල් නිසා සමහර කෙනෙකුගේ ප්‍රඥාව අවදි වෙන්නේ නැහැ. එතකොට සයන්ස මේ බෞද්ධ ධර්මයත් එක්කත් මේ කැටි කරගෙන සමහර මතවාද ඉදිරිපත් වෙනවා නේද සයන්ස? ඒක තමයි. එතකොට ඒක ඒ මතවාද ඉදිරිපත් වෙන්නේම ශ්‍රද්ධාවට පැමිණෙන්නේ නැති නිසානේ. දැන් ශ්‍රද්ධාවට පැමුණුණාම දැන් භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ දේශනා කරේ ශ්‍රද්ධාවට පැමුණුණා පැමුණුණා නම් බාධා කරන්නේ නැහැ නේද? එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ ලෝකයා සමග වාද නොකරයි. නමුත් ලෝකයා තථාගතයන් වහන්සේ සමග වාද කරයි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තැනක දේශනා කරන මහණෙනි කවදාවත් වාද විවාද පිණිස ධර්මය ඉගෙන ගන්න එපා කියලා. ඒක තියෙන උන්වහන්සේ පෙන්වා දීලා අර අලගද්දූපම සූත්‍රේ උන්වහන්සේ ඒක දේශනා කරන්නේ මේ මහණෙනි මේ ශාසනයේ ඇතම් මේ හිස් පුරුෂයන් ගෙල මේ උන සුත්තකයේ ව්‍යාකරණ ගාථා උදානීත උත්තක ජාතකා බුද්ධම වේදල් ඒකේ නවාගේ ශාස්ත්‍ර ශාසනය හදාරනවා වාද විවාද කිරීම පිණිස. නමුත් ඒක හරියට මේ සර්පයාගේ නැට්ටින් ඇල්ලුවා වගේ එතකොට මේ නැට්ටින් අල්ලපු පුද්ගලයාවම විනාශ කරනවා. ඒ වගේ වාද විවාද පිණිස ධර්මය හදාරන්න ඉපා කියනවා. ධර්මය හදාරන්න කියන අවබෝධය පිණිස. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා කුල්ලූපමං ඕ භික්ඛවේ ධම්මං දේශිස්සාමි නිත්තරණත්ථය නෝගහණත්ථය මානි මම මේ ධර්මයේ දේශනා කරන්නේ පහුරක් හැටියට පාවිච්චි කරන්නයි කියනවා. ග්‍රහණය කර ගැනීම පිණිස නෙමෙයි කියනවා. ඊතර වීම පිණිසයි කියනවා. එතකොට ඊතර වීම පිණිස ඉලක්ක කරගත්තු ධර්මයක් අපි යම්කිසි ක්‍රමයකට ග්‍රහණය කරගත්තොත් එතන වාද විවාද හට ගන්නවා. එතන අරුබුද හට ගන්නවා. දැන් අපි ගත්තොත් ඉන්දියාවේ බුද්ධ ශාසනය අන්තර්ධාන වෙන්න ප්‍රධානම හේතුව වුණේ වාද විවාද. එතකොට කාල මේ කාල බෙහෙද විකල්ප නැතුව ඕනම තැනක යම් සමාජයක යම් පිරිසක් අතර වාදයක් හටගත්තොත් ධර්ම කරුණු අරබයා එතකොට එතනදී සමගිය හටගන්නේ නැහැ සමගිය ඇති වෙන්නේ නැහැ එතකොට අර මූලික කාරණාවට බැහැර වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන වාද විවාදයේ පිණිස ධර්ම ඉගෙන ගන්න එපා කියනවා. එතකොට උපමාවකුත් දේශනා කරන්නේ මේක පටන් ගන්න අයම විනාශ වෙනවා කියන එකේ. වාද විවාද පටන් ගන්න අයම විනාශ වෙනවා. ඒ නිසා වාද විවාද වලට පැටලෙන්න එපා කියනවා. ඒකෙන් ඒක හරිය පැහැදිලි අපිට මේ බුදුරජාන් වහන්සේ දේශනා කරේ කුල්ල උපමං වූ වික්‍රේ ධම්මං දේශිස්සාමිකෙන් මහණින් ඔබට පහුරක් වශයෙන් පාවිච්චි කිරීම උපමා කළයි මේ ධර්මයේ දේශනා කරන්නේ. නිත්තරණත්තාය ඊතර වීම පිණිසයි නොගහනත්තාය ග්‍රහණය කර ගැනීම පිණිස නෙමෙයි කියනවා. ඉතින් ඒ නිසා අපිට අර බුදුරජාණන් වහන්සේගේ මූලිකම ආකල්ප බැලුවොත් අදටත් ඒ ධර්මයේ ජීවමාන නිසා අදටත් යම්කිසි මිනිසෙකුට මේ මූලික අදහස් කෙරේ හිත පහදවා ගත්තොත් හිතේ ශ්‍රද්ධාවකට අටගත්තොත් එයාට අදටත් තියෙන එයාට අවස්ථාවක් මේ ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේගේ දේශන ආශ්‍රයෙන් තමන්ගේ ජීවිතේට මේ යහපත ඇති කරගන්නයි මම මේ ධර්මයට එන්නේ කියලා. දැන් එතකොට අර මහත්කේ ප්‍රශ්න හටගන්නේ. ඒ කියන්නේ දැන් වෙන වෙන විග්‍රහයන්. එතකොට එන්නේ එතකොට වෙන වෙන විග්‍රහයන් එන්නෙම අර මේ මූලික හරය පිළිබඳ මේ අදහස අමතක වීමෙන්නේ. මූලික අදහස පිළිබඳ අදහස තිබුණොත් වෙන වෙන විග්‍රහයන් එන්නේ නැහැ යාට. ධර්මයේ තේරුම් ගන්නවා දැන් අපි ගත්තොත් සමහර විට දැන් බුද්ධ කාලේ හිටපු ශ්‍රාවකයෙක් ගත්තොත් එහෙම සමහර විට ගොඩාක් දැනුමක් නැහැ නමුත් ඒ දන්න දැනුම හරියට පාවිච්චි වුණා. දැන් අපි ගත්තොත් මෛත්‍රී වඩන්න ඕන කියලා කෙනෙක් ඉගෙන ගත්තා කියමු. යට ලොකු විසරද දැනුමක් නැහැ. නමුත් මෛත්‍රී වඩන්න දන්නවා. දැන් අපි අහලා තියෙන මේ අනුරාධපුරයේ ඉස්සර වයසක අම්මලා වී කොටද්දි කවි කියලා තියෙන්නේ මේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත කවි. ඒ කියන්නේ වී පොත්ත ගැලවිලා යනවා. ඒ විසිරලා යනවා. සුනුසාහල හැදෙනවා. මේ වගේ තමයි ජීවිතය අනිත්‍යයි කියලා හිතලා තියෙන්නේ. ඉතින් බුද්ධ එතකොට අපිට තේරෙනවා මේ වගේ ඒ වගේ කල්පනාවල් සාමාන්‍ය මිනිස්සයා තුළ ඇති වෙන්නේම අර ශ්‍රද්ධාව නිසා. ඒ ශ්‍රද්ධාව තිබුණත් අර විවිධ මතවලට යන්නේ නැහැ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ තුල රැඳිලා වාසය කරනවා. ගෞතම බුදු ශාසනයෙන් බැහැර වෙන්නේ මේ ශ්‍රද්ධාවට පැමිණෙන්න බැරි වීමෙන්නේ. ඊට පස්සේ වෙන වෙන දේවල් මවා ගන්නවා වෙන වෙන දේවල් පතා ගන්නවා වෙන වෙන දේවල් හදා ගන්නවා ඒ ඔක්කොම. නමුත් පැහැදිලිව පේනවා අපිට ඉතින් තියෙන්නේ ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනය විතරයිනේ. ස්වයන්වංශයෙන් අවසර ස්වයන්වංශ අපිට දුරකථනයෙන් රැඳී ඉන්නවලු මහත්මේ අපි ගමුදේ දුරකථන ඇමතුම ඔව් මහත්මයා කතා කරන්න නම කියලා මහත්මයා කොහෙන්ද කියලා කියන්න පුළුවන්ද මහත්මයා ඇහෙන්නේ නම බුද්දාය නම බුද්දාය නම බුද්දාය මහත්මයා ප්‍රශ්නය මම නාමවර්ධන කියලා මම නාමවර්ධන කියලා කෙනෙක් කලවාණෙන් කතා කරන්නේ. ඔව් මහත්මයා. ඇහෙනවා? ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඇහෙනවා මහත්මයා කියන්න. මගේ නමස්කාර වේවා. ස්වාමීනි මගේ ප්‍රශ්නේ තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ අදිත්ත සම්පාදය ගැන දීර්ඝ වශයෙන්ම දේශනා කර දේශනාව වන මහානිදාන සූත්‍රයේ දාම් කරණක් ගැනයි. ඒ දේශනාවේ භාග්‍යස්නාච වදාලා නාම රූප නිසා ස්පර්ශ සිදුවන ආකාරය. ඒ කාරණා විස්තර කිරීමට භාග්‍යස්නාචේ නාමකායේ නාමකායේ පටිඝ සම්පස්ස කියන ගාම් කරුණා රූපකාය අධිවචන සංපස්ස කියන ගාම් කරුණා දේශනා කරා. මට දැනගන්නවා ස්වාමීන් වහන්සේ නාම රූප කියන්නේ මොනවාද? එහේ රූපකාය අධිවචන සංපස්ස කියන්නේ මොකක්ද? නාමකායේ පටිඝ සම්පස්ස කියන්නේ මොකක්ද? මේ කරුණු දෙක නිසා ස්පර්ශය හැදෙන්නේ කොහොමද? මේ විදිහට පටිච්චසම්පාදේ හැදෙන්නේ කොහොමද? ඔව් නම් මාධ්‍යන මාත්ම නම් බුද්ධ පැහැදිලි පටිච්චසම්පාද පිළිබඳ නාම රූප පරිච්ඡේදය ගැඹුරු ප්‍රශ්නයක් එතුමා ඇහුවේ මම හිතනවා කාටත් ප්‍රයෝජනවත් වෙන විදිහට අපි ඒක සරලව කතා කළොත් දැන් මහා නිදාන කියන සූත්‍ර දේශනාව ඒක දීඝනිකායේ තියෙන්නේ. එතකොට මේ මහා නිදාන සූත්‍ර දේශනාවේ පටිච්ච සමුප්පාදයේ බුදුරජාණන් වහන්සේ හරීම මේ ආශ්චර්යවත් ආකාරයට විග්‍රහ කරනවා. දැන් විග්‍රහ කරලා මේ තෘෂ්ණාව නිසා මේ ජීවත් වෙන සමාජය තුළ ඇති වෙන ලෞකික ප්‍රශ්න අඬ දබර කලකෝලහල මිනිමෙරුකුලින් ඉවර වෙන හැටිත් ඊළඟට ඒ තෘෂ්ණාව නිසාම ඔහුගේ භව ගමන හැදින ආකාරයත් හරියම ලස්සට විස්තර කරනවා. ඒකේ පුදුම සහගත විග්‍රහයක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් දන්නේ මේ සලායතන පත්‍යා පස්සෝ කියලා. ඒකේ විස්තර වෙනවා නාම රූප පත්‍යා පස්සෝ කියලා. දැන් අපි සාමාන්‍ය පොදුවේ අහලා තියෙන පුරුදු වෙච්ච දේ තමයි සලායතන හේතුවෙන් ස්පර්ශය ඇතිවී කියන එක. ඒකෙන් අරක තියෙන්නේ නාම රූප හේතුවෙන් ස්පර්ශය ඇතිවී. මහනිදාන සූත්‍රය. ඒක හරි ගැඹුරු තැනක් ඔය ඇහුවේ. ඒ නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය ඇති වේ කියන එකට බුදුරජාණන් වහන්සේ හරි විස්මිත විග්‍රහයක් කරනවා. ඒක විතරයි උන්වහන්සේගේ මේ දේශනාවල ඒ විදි විග්‍රහය තියෙන්නේ. ඒකේ මොකද ස්වාමීන් වහන්සේ වෙන්නේ ආකාරයෙන්ද නාම රූප. එතකොට ඒක අතන ස්පර්ශය එතන වෙන එක ගැන තමයි. පුදුමයි උන්වහන්සේ විස්තර කරන විදිය. සලආයතන වැඩෙන්නේ ඉස්සෙල්ලම ඒක ස්පර්ශයක් තියෙනවා කියන ස්පර්ශය තියෙනවා කියන එක. ඊට පස්සේ උන්වහන්සේ විස්තර කරනවා මෙහෙම දැන් ඒක අපිට තේරුම් ගන්න අපි නාම රූප ගැන සූත්‍ර දේශනාවල තියෙන විග්‍රහ ගන්න ඕනේ. දැන් නාම කියලා බුදුරජාන් වහන්සේගේ දේශනාවල තියෙනවා විස්තර කළා මෙහෙම. වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ එතකොට වේදනා සංඥා චේතනා ස්පර්ශය මානසිකාර නාමයයි. ඊළඟට රූප කියන එකට විස්තර කරන්නේ සතර මහා ධාතුන්ගෙන් හට ධාතු සතර මහා ධාතුන් හටගත්තු දේ. එතකොට මේකේ තියෙන්නේ දැන් නාම රූප පත්‍ය පස්සු නාම රූපයෙන් ස්පර්ශය තියෙනවා කියලා ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් ආකාර නිමිති යම් ආකාර සලකුණු ඊළඟට යම් ආකාර පැනවීම ඇද්ද නාමකායි. ඒ කියන්නේ දැන් අපි නම් වලින් අදහස් කරනවා කියමු මේ ඔන්න අපි නම් වලින් අදහස් කරනවා කියමු අලියා විශාලයි. නම් අපි විග්‍රහයක් කළා. අලියා විශාලයි සලා. දැන් එතකොට නාමකායේ පටික සම්පසේ විශාලත්වය පෙන්눔 කරන එකක්. ඒක ඕලාරිකව පෙන්눔 කරන එකක්. එතකොට දැන් අපි අලියා විශාලයි කිව්වහම ඒක පෙන්눔 කරන අපි කියන කෝම්බියා පුංචි. ඒක පෙන්눔 කරන එකක්. එතකොට ඒක නාමකායේ පටික සම්පස්සේ නාමකාය පිළිබඳව ගුරුසු විදියකට පෙන්눔 කරනවා. එතකොට ඒක තියෙන රූපකාය ආදි වචන සම්පස්සේ. ඒකද නාමකාය පටික සම්පස්සයක්. ඒ කියන්නේ ඒක පෙන්වන්න දෙන්නේ නාමකාය පටික සම්පස්සයක් ඇතින අර රූපයක් තිබ්බොත් තමයි. දැන් කූඹියෙක් කියලා එකක් කෙනෙක් හිටියොත් තමයි අපිට නමක් දාන්න පුළුවන්. කූඹිය පුංචි කියලා. කූඹියෙක් කියලා කෙනෙක් නැත්තම් අපි මොකෙට නමක් දාන්නද? දැන් අලියා කියලා කෙනෙක් හිටියොත් තමයි අපි අලියා විශාලයි කියලා කියන්නේ. ඒතර අලියා කියලා කියන්නේ නැත්තම් ඒතරේ සංඥාව පිළිබඳව වේදනා සංඥාවෙන් එන්නේ නෑනේ. ආන් ඒකට තමයි නාමකය පටික සම්පස්ස කියන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ විස්තර කරනවා රූපකාය আদি වචන සම්පස්ස. දැන් දැන් නාමකය අලියා විශාලයි කියලා අපි කියනවා. එතකොට ඒ අලිය විශාලයි කිව්වට පස්සේ දැන් අපි කතා බස් කරනවා. දැන් අපිට සංඥාවකින් එන්නේ දැන්. සංඥාවකින් එන්නේ. සංඥාවකින් එන්නේ. එතකොට දැන් අපි හැබැයිම අලියෙක් දකිනවා. උන් අලියගේ රූපකාය දකිනවා. ආ මේ අලියා. ඒ රූපකාය අධිවචන සම්පස්ස. ඒ රූපෙට තමයි නම ආවේ. ඒ රූපෙටයි නම ආවේ. එතකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරන දැන් එතකොට රූපයක් දිහා බලලා අපි රූපෙට නමක් දානවා. ඒ නමක් දැම්මට පස්සේ දැන් අපි නම කතා කරද්දී රූපේ තමයි එන්නේ. එතකොට රූප වෙන්නත්දී නම තමයි එන්නේ. එතකොට ඒ ඒක තමයි ස්පර්ශයෙන් සිද්ධ වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඒක විඥාණයෙන් ඇති වෙන දෙයක්. ඔව් විඥාණය තමයි දැන් විඥානේ ප්‍රත්‍යකරණ නාම රූප ක්‍රියාකාරීත්වය තියෙන්නේ. ක්‍රියාකාරීත්වය තියෙන්නේ. නාම නමුත් අර විග්‍රහය නැත්තම් ඒ කියන්නේ නාමකාය අධිවචන සම්පස් නාමකාය පටිඝ සම්පස්සයත් රූපකාය අධිවචන සම්පස්සයත් කියන ක්‍රමේ නැත්තම් මේ ලෝකේ අපි ඔක්කොම ඉන්න තියෙන ගස්කල් වගේ. අපිට විවහාරයක් නැතු යනවා. එතකොට මේ විවාහය තුල හැමදේම සිද්ධ වෙන්න උපකාරී වුණේ යම් කිසි දෙයක් තිබීම, භෞතික දෙයක් තිබීම සහ ඒ භෞතික දේ හඳුන්වන්න විවාහයක් තිබීම. දැන් භෞතික දේ හඳුන්වන්න විවාහයක් නැත්තම් අපිට ඒක ගණිතනු කරන්න බෑනේ. දැන් අපි යමක් ගණිතනු කරන්නේ ඒකට සම්මත කරගෙන. ඒ සම්මත කලේ නැත්තම් ඒකට අපි දන්නේ මොකක්වත් ඒ ගැන. එතකොට මේ සම්මත කිරීමෙන් තමයි අපි විවාහ කරන්නේ. එතකොට ඒක තමයි ස්පර්ශය වෙන්නේ. දැන් අපිට ස්පර්ශය වෙන්නේ එතකොට මේ හිතේ හටගත්තු සංඥාවයි භෞතික දෙයයි. ඔය සලායතනෙ නෑ එතන. සලායතනෙ නෑ. ඉතින් හරියම පුදුමාකාර නෑ ඒක. නෑ නෑ. දකින්න එකකින් එන ස්පර්ශය. ඒක ගැඹුරින්ම බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළා. දැන් ඒක හොඳට සිහියෙන් කෙනෙකුට බැලුවොත් තේරෙනවා එහෙනම් මේ ඔක්කොම සම්මුති ගොඩක්. සම්මුති ගොඩක් එක තමයි අපි ඒ ඔක්කොම දකින්නේ. දැන් දැන් අපි ගත්තොත් මීට අවුරුදු 30කට වගේ කලින් අපි දන්නේ නැති ලෝකයක් තමයි මේ මේ මේ නවීන තාක්ෂණය හරහා අපිට ආවේ. ඒතර ඒකත් එක්ක මේ ඒ ඒ කෑලි වලට වචන ආවා. නැත්නම් අපි දන්නේ නැහැ මේ වචන පාවිච්චි කරන විදිහනේ. සමහර වචන තිබෙත් නැහැ. දන්නේ නැහැ ඉතින් අපි දන්නේ නැහැ දැන් අපි ගත්තොත් දැන් මල භාෂාවක් බවට පත් වෙනවා. දැන් දැන් කම්පියුටර් භාවිතත් එක්ක දැන් මේ අලුත් තාක්ෂණත් එක්ක අලුත් වචන ගොඩකුත් තියෙනවා. දැන් මේ වචන පාවිච්චි කරමින් තමයි අපි අරක පාවිච්චි කරන්නේ. මොකද ඒකත් ඒ දැන් අපි ගත්තොත් මවුස් එක කියමු. සවන දන්න ඕක තමයි දැන් අපි මවුස් එක කිව්වහම ගත්තොත් එහෙම සාමාන්‍ය විදිහට සම්මතයකට ගත්තොත් <laughs> මීයක් තමයි මතක් එතන එතන වැරදි එකක් තමයි එතන එන්නේ. අපි ගන්න රූප වේදනා සංඥාව අපිට එන්නේ හිතට එන්න වෙන එකක්. දැන් දැන් මවුස් එක ගැන දන්නේ නැති කෙනෙකුට මවුස් කරන මීයන් එන්නේ. මීයන්. එතකොට මෙතන එතකොට එතකොට ස්වයනස් කොහොමද මේ සංඥාව? එතකොට දැන් බලන්න. ඒක තමයි මම කිව්වේ දැන් දැන් මේ මවුස් එක කියලා අපි කම්පියුටර් කෑල්ල දැකලා තිබුණ නැත්තම් අපිට එන්නේ මීයා. එතකොට ඒක නාමකාය ආදිවචන සම්පස්ස මේක අපිට හරියට තේරෙන මේක විවාහයේ සම්මුතියෙන් තියෙන එකක් කියලා. මේ සම්මුතිය අපිට තේරුම් ගන්න බැරි නිසා තමයි මේ ඔක්කොම අමාරු වැටිලා කෙලෙස් උපද්දවාගෙන විඳවන්නේ. දැන් මේ ලෝකේ හරියට භාග්‍යතුන් වහන්සේගේ පටිසමුපාද ධර්මයේ හරිය විදියට ඉගෙන ගත්තා නම් එයා සංසිඳන කෙනෙක් බවට පත් වෙනවා. එයා විසිච්ච කෙනෙක් වෙන්න බෑනේ. එයාට තේරිලානේ යමක්. තියෙන නිසා හරි වටිනවා මේ කාරණේ අපි දැනගෙන සිටීම. එතකොට සෝනන්ස ආයිතර ශ්‍රද්ධාව පැත්තට අපි කතා කරගෙන හිටපු එකට දැන් අපි දකිනවා සීල සමාධි ප්‍රඥා කියලා උතනට ඇතුල් වෙනවා. එතකොට ශ්‍රද්ධාව වඩන්න අපි සීලයි සමාධියයි විතරද අවශ්‍ය වෙන්නේ? එතනින්ද නුවණැස දියුණු වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඒක මෙහෙමයි තියෙන්නේ. දැන් අපි ගත්ත දැන් සීල සමාධි ප්‍රඥා කියන එක බුදුරජාණන් වහන්සේගේ විග්‍රහයක් නේ ස්වාමීන් වහන්සේ බාධා කරන්න සිදුන තවත් දුරකට නේද තියෙනවා ස්වාමීන් වහන්සේට රැගෙන යමුද අපි නම් අවසර ස්වාමීන් වහන්සේ කතා කරන්න ඔව් මහත්මයා ඇහෙනවා කතා කරන්න නම ඇහෙනවා මහත්මයා මේ නම නම බුද්දේ මහත්මයා කතා කරන්න බදුලේ බදුලේ මේ මාස සාතිරේ කියන්නේ ඔව් මේ පියමාන සාතිරේලා මොකද නම? මේ ලොකු ස්වාමීන් වහන්සේ අනුර ශාන්ත මහත්මයා. ඔව් මහත්මයා ප්‍රශ්නය? ඔව්. මහත්මයාට අපේ ඇසෙනවද මහත්මයා? මහත්මයා ප්‍රශ්න. ඔව්. ඔව් කියන්න කියන්න. කියන්න. මේ මේ ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ මේ සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනෙක්. මේ ධර්ම අවබෝධ කර ගැනීමේදී දැන් මේ භවයේ සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනෙක් මේ භවයට මේ ආපුවම මේ මේ මෙයාට ධර්මය අවබෝධ කර ගැනීමේ මේක මේ මේ කාය දිනාව තැන තැන වෙනවා කියලා මට දැන දැනගන්න පුළුවන් නේද? සෝතපන්න පත්‍චෙක් කෙනෙකුට ධර්ම අවබෝධ කරගන්න ලොකු සෝත් මේ ස්වාමීන් වහන්සේ තේරුම් කරගන්න නැහැ. මහත්මයා ඒ ප්‍රශ්නේ ඇහුවේ ඔව් සෝතාපට්ටි ඵලයටපත් වෙච්ච කෙනෙකුට කාල සීමාවක් තියෙනවා කාල සීමාවක් තියෙනවද කියලා ධර්මය අවබෝධ කරගන්න. ඒක නේද මහත්මයාගේ ප්‍රශ්නය? එතකොට මේ දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සෝතාපන්න වෙන්න අය කොටස් තුනකට බෙදලා තියෙනවා. ඒක බීජ කෝලංකෝල සත්තක්කත්තු පරම කියලා. එතකොට සමහර එතකොට අපිට පේනවා මේ ද අපේ තියෙනවනේ මේ මනුස්සයන් හැටියට අපේ තියෙනවා යම් යම් කුසලතා. මේ කුසලතාවල තියෙනවා මේ කෙනෙකුට වැඩිපුර තියෙනවා කෙනෙකුට අඩුවෙන් තියෙනවා. දැන් අපි ගත්තොත් මැරතන් දුවද්දී ඔක්කොම එකම වේගෙන් පටන් ගන්නවා. එකම වේගෙන් පටන් ගත්තට දැන් රවුම පළවෙනි රවුම දෙවෙනි රවුම යනකොට අර එක්කෙනෙක් වේගي බාල වෙලා ඊළඟ එක්කෙනා ගිටත්තට බලලා දැන් ඔය හතරේ හති දාගෙන තව කෙනෙක් වේගي වැඩි කරගන්නවනේ. මේ වගේ අර ඒගොල්ලන්ගේ එක එක්කෙනාගේ ගුණාත්මක වල වෙනස්කම් තියෙනවා. මේක තියෙනවා මේ විදිහටම මානසික දේවල් වලත්. දැන් ඔය සෝතාපන්න වෙනවා කියන්නේ සිහිය, ප්‍රඥාව, ශ්‍රද්ධාව, වීරිය මේවා වර්ධනය කර ගැනීමේ අවස්ථානේ. අවස්ථානේ. එතකොට මේ වයිදී බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියෙනවා ඒක බීජ කෝලංකෝල සත්තක්කත්තු පරම කියලා. ඒක බීජ කියලා කියන්නේ සෝතාපන්න වෙනා සෝතාපන්න වෙලා ඉන්නවා. දැන් එක වතාවක් කාය උපදිනවා. එක වතාවක් එක වතාවක් උපදිනවා ඉපදිලා නිවන් අවබෝධ කරනවා එතකොට යාට කියන්නේ ඒක බීජ කියලා එතකොට තව කෙනෙක් ඉන්නවා දැන් එතකොට අපිට පේනවා මේ සෝතාපන්න කෙනෙක් ඊළඟ ආත්මේ අනිවාර්යයෙන්ම නිවන් අවබෝධ කරනවා නම් යා තුල හටගන්න හටගත්තා වූ ඉන්ද්‍රිය ධර්ම ප්‍රබලයි ඒ ප්‍රබලත්වයෙන් තමයි යාගේ ගමන වේගවත් උනේ තව කෙනෙක් ඉන්නවා කෝලංකෝල කෝලංකෝල කියලා කියන්නේ ආත්ම භව දෙකක් තුනක් තමයි යා දෙව් මිනිස් දෙක තියේ මික්ක මනුස්ස ලෝකයක පාර කාය දිව්‍ය ලෝකයක පාර කාය මනුස්ස ලෝකයක පාර කොවගේ ආත්ම භාව දෙකක් තුනක් ගිහිල්ලා එයා ධර්මය අවබෝධ කරනවා. ඒ කියන්නේ එයා අරියට අරියට වඩා තා පොඩ්ඩක් අඩුයි. නමුත් එයාගේ යම්කිසි වේගයක් තියෙනවා. තව කෙනෙක් ඉන්නවා සත්තක්කත්තු පරම කියන්නේ එයා ආත්ම භව හතම යනවා. හතම යනවා. එයා ආත්ම භව හතම යනවා. මේ වගේ නිසා අපිට අර චරිත විග්‍රහයක් කරන්න බෑ. සෝතාපන්න වෙච්ච කෙනෙක් මෙහෙමයි කියලා. මොකද ඒක බුදු කෙනෙක් විසීම කරන එකක්. මොකද බුදු කෙනෙකුට විතරයි ඉන්ද්‍රිය පරෝපරියත් ඥාණය තියෙන්නේ. දැන් ඔක ඉන්ද්‍රිය පරෝපරියත් ඥාණයෙන් බුදුරජාන් වහන්සේ බල්ලා කරන විග්‍රහයක්. එතකොට ඒක මේ ශ්‍රාවකයෙකුගේ ඥානයක් නෙමෙයි. එතකොට බුදුරජාන් වහන්සේ තමයි සෝතාපන්න වෙන අය මෙහෙම මෙහෙම කියලා තුන් කොටසකට බෙදුවේ. එතකොට ඒක බීජ කෝලංකෝල සත්තක්කත්ව කරනවා. ඒ නිසා දැන් කෙනෙක් මේ ජීවිතේ කවුරු කෙනෙක් සෝතාපන්න වුණත් අපිට කෙල්ලේ කියන්න බෑ. මොකද අපි අපිට යාගේ හිත පේන්නේ ඊළඟට දැන් කෙනෙක් සෝතාපන්න වුණා කියලා අපිට දැනගන්න ක්‍රමයක්වත් නැහැ. ඒ ඒ නිසා ඉතින් කාලය කාශ්‍රය කරලා තමයි යාගේ ශ්‍රද්ධාව වුණත් හොඳට තියෙනවා කියලා තේරුම් ගන්න වෙන්නේ. යාගේ සීල වුණත් හොඳට තියෙනවා කියලා තේරුම් ගන්න. මොකද හේතුව සමහර විට මේ සෝතාපන්න වෙනවා කියලා ගොඩාක් රැවටිලා ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඒ විග්‍රහදී හැබැලුම අපිට තේරෙන ස්ථිර වශයෙන්ම එහෙම අපිට කියන්න බෑ. නමුත් ධර්මයේ විග්‍රහය කරගන්න පුළුවන් මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා. එතකොට ඒ කාල පරිමාවක් ප්‍රමාණයක් කියන එක වකවානුවක් කියන එකක් කියන්න අමාරුයි. ජීවිත හතක් වෙන්න පුළුවන්. හතක් වෙන්න පුළුවන්, දෙක තුනක් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන් මිලගාත්මෙ එන්න පුළුවන්. ඊළඟාත්මෙ එන්නත් පුළුවන්. හැබැයි බුද්ධ දේශනාවේ තියෙන මෙහෙම. ඒක තන කහනවා මහණෙනි ශ්‍රද්ධාව කොතැන දැක්ක යුතුද? ඊට පස්සේ බුදුරජාන් වහන්සේම උත්තර දෙනවා. ශ්‍රද්ධාව සෝතාපට්ටි අංගවල දැක්ක යුතුයි. එතකොට අපිට පේනවා දැන් අපි කොහොම කතා කළා ශ්‍රද්ධාව කියන එක පූර්ණත්වයටපත් වෙන්නේ. එතනින් ආයි සැලෙන්න සැලෙන් එක එතනම එමම සම්පූර්ණ වෙන්නේ සුවම් පලට පත්වීමේ කියලා. එතකට ඒක තේර ඒක තේරෙන්නේ ඒක විග්‍රහය මොකද තියන්නේ බුද්ධේ අවි බුද්ධේ අවිච්චප්පසාදෝ සමන්නාගතවති. බුදුරජාණන් වහන්සේ කෙරේ මේ නොසෙල් වෙන ප්‍රසාදයකින් යුක්ත වේ. ධර්මයේ කෙරේ නොසෙල් වෙන ප්‍රසාදයකින් යුක්ත වේ. ආර්ය සංඝයා කරේ නොසිලන ප්‍රසාදකින් යුක්ත වෙයි. ආර්යකාන්ත සීලෙන් යුක්ත. ඒ කියන්නේ නිරන්තරයෙන් මෙයා සීහිඳුන් යුක්ත සංවර වෙන සීලයක් යාට තියෙනවා. ඒකෙන් යුක්ත වෙයි කියලා තමයි තියෙන්නේ. ඊළඟට දැන් ওই අපි ගත්තොත් සෝතාපන්න වෙච්ච වෙන එක්කෙනා ගැන තව විග්‍රහයක් තියෙනවා රතන සූත්‍රේ. රතන සූත්‍රයේ තියෙනවා කිංචාපිසෝ කම්මං කරෝති පාපකම්. යා යම්කිසි පාවක් කරනවා නම් කායේන වාචා උද චේතසාව. කායින් වචනෙන් හෝ සිතින්. අබබ්බෝ සෝතස පටිච්චද ඒක සාධාරණීකරණය කරගන්නේ නැහැ නෑ ඒක මෙහෙම වුනේ මෙහෙම වුනේ කිය කී තමන්ගේ පෙත්තට හරවගෙන වහන්නේ නැහැ අබබ්බතා දිට්ඨපදස උත ධර්මයේ දැකපු කෙනාගේ ස්වභාවය කියනවා ඒක. ඒතර ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ සමාධිගත වුණත් සමාධියට පැමුණුණත් ඒ කියන්නේ එක්තරා තත්වයකට පැමුණුණත් ඒත් තාම හරියට පිටවල නැහැ. තාම අඩුපාඩු තියෙනවා. අඩුපාඩු තියෙනවා. අඩුපාඩු තියෙනවා. ශ්‍රද්ධාවේ එතන අඩුපාඩු තියෙනවා තමා අනුමාන තමා යම් කිසි විදිහකට තමාගේ හිත තුල තියෙන්න පුළුවන් මේක හරිද මං කරන වැඩේ පිළිවෙල ඒක තමයි එතකොට එයා ඒකෙදි කරන්නේ එයා ඒක මේ ඒක හංගන්නේ එයා ඒ කල්යාණ මිත්‍රෙක් ඉස්සරහා සංවර වෙනවා ලෝකෙට කිය කියනවා නෙමෙයි කල්යන මිත්‍රෙක් ඉස්සරහා යා ඒකට අදාළ සුදුසු කෙනෙක් ඉස්සරහා කතා කරලා යා සංවර භාවයට පත් වෙනවා. තනියෙන් තමාට ඒක වටහා ගන්න බැහැ. ඒ වෙලාවේ තමාට උපදෙස් අවශ්‍යයි. ඒකේ තියෙන්නේ ඒකේ තියෙන්නේ මේ අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය. පටිච්චාදාය කියන්නේ ඒක වහනවා. එයා වහන් වහන්. ඒක වහන්නේ කියන එකේ තේරුම එයා ඒක එයා සුදුසු කෙනෙක් ඉදිරියේ විවෘත වෙනවා කියන එක. ඒ සුදුසු කෙනෙක් කියලා කියන්නේ ප්‍රඥාවන්ත කෙනෙක් ඉදිරියේ. මොකද හේතු සාමාන්‍ය මෝඩ ලෝකයා ඉදිරියේ තම තමන්ගේ අඩුපාඩු කියාගත්තම ඒගොල්ලෝ ඒකම පාවිච්චි කරනනේ පහර දෙන්නේ. ආ ඔයා මෙහෙම වට ඔයාගේ ජීවිතේ මෙහෙම මෙහෙම කියලා තියනවා කියලා. අසත්පුරුෂය වැඩිනේ මේ ලෝකේ. ඉතින් ඒ නිසා අර ධර්මයේ හැසිරෙන එක්කෙනා ඒ වගේ ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. හැබැයි මේකට උපකාරී වෙන්නේම ශ්‍රද්ධාව. දැන් අර ඔබතුමා කිව්වනේ මේ සීල සමාධි ප්‍රඥා වඩන එකේදී ඒක මොකද්ද මුල් වෙන්නේ කියලා මුල් වෙන්නේ කියලා එහෙසම්. ඒකෙදී බුදුරජාන් වහන්සේගේ ධර්මයේ දිහා බලද්දී ඒකට මුල් වෙන්නේම ශ්‍රද්ධාවමයි. මොකද හේතුව ශ්‍රද්ධාවක් නැතුව සීලයකට ගියොත් සීලපත පරාමාසයට යනවා. දැන් අපි ගත්තොත් හරි විදිහට ශ්‍රද්ධා ප්‍රඥා නැත්නම් ඒ කියන්නේ දැන් ආර්ය ස්ථාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය පටන් ගත්තේ. නැත්නම් තිබ්බනේ සම්මා වාචාවෙන් පටන් ගන්න සීලී. ප්‍රඥාවෙන් පටන් ගන්න තියෙන්නේ. ප්‍රඥාවන්ත ශ්‍රාවකයා සීල සමාධි ප්‍රඥා වඩනවා. ඒක එහෙමයි ගන්න ඕනේ. එතකොට ඒ විදිහට ඒක එහාට මෙහාට තල්ලු කරන්න බෑ සීලය ඉස්සල්ලා සීල සමාධිය බෑ බෑ එහෙම බෑ. ඒක දිහා බලුවා කියලා ප්‍රඥා සීල සමාධිය කියලා ගන්න බෑ. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ග ලිස්ට් එක ගත්තොත් පේන්නේ නිකන් ප්‍රඥා සීල සමාධි කියලා. ඔව්. එහෙම බලලා ආහා මේකේ සීල සමාධි ප්‍රඥා නෙමෙයි තියෙන්නේ. මේකේ තියෙන ප්‍රඥා සීල සමාධි කියලා ගන්න බෑ. ඔව්. ඒ කියන්නේ ප්‍රඥාවන්ත කෙනා ප්‍රඥාව තුළ පිහිටලා තමයි සීලියත් සමාධියත් ප්‍රඥාත් වඩන්නේ. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නේම සෝතාපන්න වීමයි. සෝතාපන්න වෙච්ච ගමන් එයා ප්‍රඥාවන්තයි. ප්‍රඥාවන්ත කෙනා තුළ වැඩෙන්නේම සීල සමාධි ප්‍රඥාය විදිහට. දැන් ඒකනේ දැන් බුදුරජාන් වහන්සේ අර ගාථාවේ පෙන්වා දුන්නේ මේ සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ ප්‍රඥාව සහිත කෙනා සීලේ පිහිටා සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයක් ප්‍රඥා කියන්නේ සොකී ප්‍රඥාව යුතු කෙනා සීලේ පිහිටා චිත්තම් පඤ්ඤංච භාවයන් සිතත් ප්‍රඥාවත් වඩයි සිත කියන්නේ එතන සමාධිය ඔව් සමාධියත් ප්‍රඥාවත් වඩා. එතකොට සීල සමාධි ප්‍රඥා වඩන්නේ ප්‍රඥාවන්ත කෙනා. ඒතර ප්‍රඥාව දෙසරයක් කියනවා. ඒක ප්‍රඥා දෙපාරක් කියනවා. ඉස්සලත් ප්‍රඥාව ඇතුව තමයි මේකට ප්‍රවේශ වෙන්නේ. ප්‍රවේශ වෙන්නේ. ඊට පස්සේ ප්‍රඥාව වඩන්නේ. එන්නෙත් එතනින් යහට අවබෝධ කර ගැනීමත් එන්නේ ප්‍රඥාව. ප්‍රඥාවයි. ඒකේ හරි ලස්සන අන්තිමට කියනවා මේ ආතාපි නිපකෝ බික්කු. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය. නිකපෝ නිපක කියලා කියන්නේ පාරිහාරීය ප්‍රඥා. පාරිහාරීය ප්‍රඥා කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව. අවස්ථාවට උචිත විදිහට ප්‍රඥාව හසුරවන්න දන්නේ කෙනා තමයි ඒකට යොමු වෙන්නේ. යොමු වෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ මාර්ගයට යන කෙනෙකුට නොඑක් විදිහ අකරතැබ්බයන් බාධක අර්බුද හටගන්න ඕනේ. නොඑක් මාර්ගසේ නම් වලින් ඉන්නෝනේ. එතකොට මේ බාධක මැද්දෙන් එයා අවස්ථාවෝචිත ප්‍රඥාවෙන් තමයි ඒකට මුහුණ දෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේට කොහොමද මම එහෙනම් ස්වාමීන් වහන්සේ කොහොමද මේක අවබෝධ කර මාර්ගයට එන්න ඕනේ කියලා ඒ අවස්ථාවේ නෑ මේක දැන් මේ මේ විදිහමනේ අපිට යන්න තියෙන්නේ. <laughs> <laughs> වෙන විදියක් නෑ. ඒ කියන්නේ මේ හැබැයි මම ගොඩක් අයට කියන්නේ දැන් අපි ළඟට එනවා හරීමේ කියන්නේ යාට ස්පීඩ්ලි මේක අල්ල ගන්න ඕන කියන අදහසින් එනවා. මම කියලා තියෙන්නේ ඒගොල්ලන්ට කියන්නේ මේ ඉබ්බගේ හාවගේ තරඟය આવොත් හාවගේ පැත්ත තෝරගන්න එපා. හාව මේ දනිබර ගාලා පැනගෙන යනවා හාව කොහෙන් පයින්නවද කියලා හාව දන්නේ කලබල නැතුව හිමින් හිමින් යන්නේ ඉබ්බාගේ එතකොට මේ කලබල නැතිකම දැන් බලන්න මේ ඔය පාරවල ගහලා තියෙනවා හදිසින හිමින් යන්න කියලා ඒ හදිසින හිමින් යන කියන්නේ මොකද හිමින් යන තරමට යාගේ ගමන යාගේ ගමන සේෆ් නේ ඒක යන්න තියන්නේ එතකොට මේ මට මතකයි මම හිමාලය යද්දී වංගුවල ගහලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙම වංගුවේ හයියෙන් ගියොත් ඉවරයි. ඒවයි ගහලා තියෙන slow than never කියලා. දැන් <laughs> never කියලා. ඔව් slow than never කියලා ගහලා තියෙනවා. ඒතර අපිට පේනවා මේ අපිට වැදගත් වෙන්නේ වේගවත් ගමනේ ප්‍රඥාවන්ත ගමන. ප්‍රඥාවන්ත කෙනෙකුට දැන් එහෙම නැතුව දැන් සමහර කෙනෙක් ඉන්න මට මේක කොහොම හරි අවබෝධ කරගන්න ඕනේ. අර කොහොම හරි කොහොම හරි අවබෝධ කොහොම හරි අවබෝධ කරන්න බෑ මේක. ඒ කියන්නේ ෂණිකව යෑමක් ශීඝ්ර කරගන්න ෆාස්ට් ට්‍රැක් කරනවා කියලා තියෙන කොහොම හරි කරලා කරන්න බෑ අපිට තියෙන එක එක අපි අපිට තියෙන මම ගොඩාක් විශ්වාස කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පින කියන එක ඒ පින් තමන්ගේ පින තමයි තමන්ට උමනා කරන කුසලතාවය දෙන්නේ ඒ තමන්ට ඒ පින නැත්තම් ඒ කුසලතාවයේ තමන්ට ගන්න විදියක් නැහැ කොහොමද කරන්නේ විභාගයක් පාස් කරන්නත් බෑ හරියට පිනක් නැත්තම් ඒ කර්මානුකූල සිදුවීම යම් කිසි මොකද හේතුව අපි කර්මානුකූලව නැසකන්නා සිද්ධව කරගෙන මවකුසෙන් එළියට ආවේ. ඉතින් ඒවනේ දැන් මේ වැටලා තියෙන්නේ. එතන මේකට සම්පූර්ණයෙන්ම කර්මයේ බලපෑම තියෙනවා. එතකොට ඒකත් එක තමයි පින තියෙන්නේ. ඒ නිසා ඒ දැන් අපේ අපි අසකරනාසීදීව කය අපේ හැකියාවන් අපිට හිතන්න පුළුවන් විදිය ඒ පරිමාවල් ඔක්කොම තියෙන්නේ මේ මේ පිනත් එක්කයි ඒක තියෙන්නේ. සෝනස් ආයතන තව බාධා කරන සිදෙන සෝනස් තව දුරකට හැමතුමක් තියනවලු අපි අරගමු අවසර සෝනස්. කතා කරන්න නමෝ බුද්දාය. නමෝ බුද්දාය මහත්මයාගේ නම සහ රත්නසේකර කියලා කෙනෙක් පින්වත් ස්වාමීන් වහන්සේ මම මහරජමින් කතා කරන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ දැන් අපේ භාග්‍යවතුන් භාගවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා මම අවබෝධ කරගෙන තියෙනවා. විඥානය හැම විටම ගමන් කරන්නේ නාම රූප සමගමයි කියලා. විඥානයේ නාම රූප වලින් බැහැරව ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැති බව මම අහලා තියෙනවා සාමෙන්නාස්. නමුත් බොහෝ තැන්වල බොහෝ අය සමහර අවස්ථාවල කියනවා විඥානයේ තනිව ගමන් කළ හැකි විඥානයේ තනිව ගමන් කරනවා මම පින්වත් ස්වාමීන් දැනගන්න කැමතියි මේක බොහෝ අයට ගැටලුවක් වෙලා තියෙනවා විඥානයේ නාම රූප සමගම ගමන් කරනවාද නැත්නම් විඥානයේ නාම රූප වලින් බැහැරව ගමන් කිරීමේ හැකියාවක් තියෙනවද කියලා මම දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. බොම්බින් රත්සේකර මන්න ඒ වගේම අපි සමග එකතු වෙන්න පුළුවන් 2761 දුරකථන මාර්ගයෙන් අපිත් එක්ක සජීව සම්බන්ධ විය හැක ඔබටත්. ඔව් සොයනස. ගැඹුරු ප්‍රශ්නමක් අදහන්නේ. <laughs> නාම රූප නැතුව විඥානය යනවා කියලා. දෙකලෙන් විඥාන නාම රූප දැන් උන්නේ විඥාන. විඥානය ගැන ඔය ගොඩක් ප්‍රශ්න හටගන්නේ අර බුද්ධ දේශනාවල තියෙනවා මේ විඥානයේ බෙන්ම කතා කරපු තැන්. අතම කාය නැති නෑ එහෙම බඹලෝ එහෙම කියනකොට ඒකට නෙමෙයි. එහෙම දැන් බුද්ධ දේශනාවල තියෙනවා මහණෙනි විඥානය චුත වෙයි. විඥානේ පැමිණෙකේ තියෙන දේ මේව බලලා තමයි පටලවා ගන්නේ. නමුත් මේ නගර සූත්‍රය කියලා බුද්ධ දේශනාවක් තියෙනවා. මේ නගර සූත්‍රයේ තියෙන විස්තරයක විස්තර කළා මේ පටිච්චසමුපාදය විස්තර කරගෙන ගිහිල්ලා ඊට පස්සේ තියෙනවා විඥානපච්චය නාම රූපං නාම රූපච්චය විඥාන කියලා ඊට පස්සේ කියනවා මහණෙනි මේ විඥානය නාම රූපයෙන් බැහැරට නොයයි ඒ ඊට පස්සේ කියනවා මෙතකින් තමයි නා ඒ හරීම ලස්සන මේ වචන විඥාන නාම රූපමහන පරංගච්ඡති නාම රූපයෙන් බැහැරට නොයයි මෙතකින් ඉපදීම, මැරීම, ජරාව, මරණ ඔක්කොම තියෙන මෙතකින් කියන විපමණකින් කියනවා. ඒ කියන්නේ එළියට ගියත් ආයිත් මේ ශරීර තුනම එනවා. නෑ. ඒ කියන්නේ නාම රූපෙන් ගියත් ආයිත් එනවා. නාම රූපෙන් වෙන් වෙන්නේ නෑ කියන්නේ. නාම රූපෙන් එකට යන්නේ. එකට යන්නේ. එතකොට ඒක ඒක ලස්සනටම විග්‍රහ කරනවා. ඒක මනුස්ස ලෝකෙට පමණක් සොයන්නේ වෙන ලෝක සියලුම සියලුම එකට විග්‍රහයකට ඒක ආයිති එකක්. ඒ කියන්නේ මේ දාපිකත්තු ඔය සිත මිස කය නැති බඹ. ඒක තමයි. ඒක අර මේ මොකද්ද කියන්නේ මේ ඒක ඕහාර චතුෝකාර පංචෝහාර කියලා අර ඒ බ්‍රහ්ම ලෝ සමහර ලෝක තියෙනවා ඒකෙදි ඒ ලෝකවලදී එයාට එයාට සංවේදී වෙන්නේ පංච උපාදානස්කන්ධෙන් එකයි ඒක ඒ කියන්නේ ඒක නැතුව එහෙම සියලුම දේ නැති වෙලා නෙමෙයි පටිසම්පාදේ ක්‍රියාත්මක වෙන්නේ යම් විදියකදී පටිසම්පාදේ හැමතැනම තියෙනවා. කොහේ කොහෙත් තියෙනවා. පටිසම්පාදේ බැහැර වුණා නම් එතන නිවන තමයි. එතකොට නාම රූප එසේම රූප තියෙනවාමයි. නමුත් විවහාරේ නැතුව තියෙන්න පුළුවන්. දැන් ඒ කියන්නේ දැන් ඔන්න අපිට නිින්ද යනවා. දැන් අපිට නිින්ද ගියා කියලා අපි පටිසම්පාද කියාවේ නැවතිලා නැහැ පටිසම්පාද කියාවල ඒ විදිහටම තියෙනවා. වෙලා තියෙන අපිට නිින්ද ගියා විතරයි. සමහරට අපිට සිහි නැතු යනවා. අපිට සිහි නැතු කියලා සමහරට ඔය අපි අහලා තියෙනෝනේ සමහර අවස්ථාවල තියෙන ඔය සමහර අයට කොමායක වගේ හැදිලා මාස ගණන් අවුරුදු ගණන් ඉන්න මොකුත් දන්නේ නැහැ. නමුත් එයාගේ පටිසම්පාද ක්‍රියාවලිය එහෙම වැඩ කරනවා. ඒක නැති වෙලා නැහැ. නමුත් යාගෙන් ඇහුවොත් ඊට පස්සේ අපික පිට 100 එනවා කියලා. එයා මොකුත් දන්නේ නැහැ ඒ කාල පරිච්ඡේදය. එයා දන්නේ කියලා එයා පටිසම්පාදේ නිදහස් වෙලා හිටියේ නැහැ. පටිසම්පාදේ තුලමයි. පටිසම්පාදේ නිදහස් වුණොත් ඒ රහතන් වහන්සේ නමක්මයි. ඒතර ලෝකයේ වෙන කිසිම කෙනෙකුට ඒක නිදහස් වෙන්න බෑ. නිදහස් වෙන්න තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් විතරයි. එතකොට විඥානය ගැන බුද්ධ දේශනාවේ තියෙන කොහොමද මහණෙනි? උන්වහන්සේ ඒක දේශනා කරන්නේ බීජ සූත්‍රයේ ඒක දේශනා කරනවා මහන්නේ රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සංඥාවෙන් තොරව සංස්කාර වලින් තොරව විඥානයේ කවුරු හරි කියනවා නම් විඥානය චුත වෙන්න පුළුවන් විඥානයක් පැමිණෙන්න පුළුවන් විඥානය ගමන් කරන්න පුළුවන් කියලා නේතන් තානං විජ්ජති ඒක කවදාත් වෙන්නේ නැහැ කියනවා ඔව් ඒක එතකොට හුදකලා විඥානයක් ගමන් කරන්නේ එතන හැමතිස්සෙම තියෙන එක නාම රූප ප්‍රත්‍යයෙන් පවතින විඥානයක් එතකොට විඥානයක ක්‍රියාකාරීත්වය මෞකුසට එනවා නම් ඒ මව කුසකට එන්නේම නාම රූප ප්‍රත්‍යයෙන් සකස් සුත්ත විඥානය. ඊට පස්සේ සලායතන වැඩි. සලායතන වැඩින්නේ. ඒතර ඒ නිසා අර හුදකලා විඥානයක් ඇති වෙන්නේ. ඉතින් අර අර නමුත් අපි විඥානය එකතැනක බුදුරජාන් වහන්සේගෙන් කවුද මේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්යන් වහන්සේගෙන් අහනවා ආශිපතුන් වහන්සේ මේ ප්‍රඥාවයි විඥානය අතර වෙනස මොකක්ද කියලා අහනවා එතකොට දේශනා කරනවා මේ ප්‍රඥාව වැඩි යුතුයි. විඥානය අවබෝධ කළ යුතුයි. ඇයි ප්‍රඥාව මාර්ගයට අයිති විඥානය දුකට අයිති. එතකොට ඊවර කලවම් වෙන්නේ අපි හරියට තේරුම් ගත්තොත්. හරියට තේරුම් ගන්න උපකාර වෙන්නේම ශ්‍රද්ධාවමයි. ඒකයි අර මේ මේ සද්ධාවෙන් තොරව කිසි දෙයක් කරගන්න බැරි. එදන ස්පර්ශය ඔක්කොම හටගන්න අනිත් පැත්තට ගමන් කරන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ. එතකොට ප්‍රඥාවෙන් තමයි මේක තේරුම් කරගන්න පුළුවන් මේක අනිත්‍ය ස්වභාවය. මේක නෑ කවුරුත් මේ එතකොට ප්‍රඥාව වැඩි. එතකොට ප්‍රඥාව වැඩි. ප්‍රඥාව තමයි ප්‍රගුණ කරන්න තියෙන්නේ. විඥානෙ වඩන්න බෑ. විඥානය අවබෝධ කරන්න ඕනේ. ඒ විඥානෙ උපත කර සකස් වෙන දා. උපතයිත දුකට. එතකොට අර ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා කිව්වා වගේ අර ඉන්දියාවේ ඉන්න අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ කිව්වේ මේක මේ වැඩි ශීඝ්‍රගාමී ඒක තමයි දැන් අර දැන් වේගවත් වේගෙන් ගියොත් එහෙම වංගු බලන්නේ නෑ ඒකනේ අර slow දැන් නෙම කියලා ගහලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ අර සමහරකට වේගෙන් යන්න ගිහිල්ලා අරුමුද හට ගන්නවාමයි. පටල වෙනවා. පටල වෙනවාමයි. ඒ නිසා තමයි විශේෂයෙන් අපිට පේනවා දැන් බුදුරජාන් වහන්සේ වැඩ හිටිය කාලේ දැන් ඒක ධර්මතාවයක් නේ දැන් බුදු කෙනෙක් පහළ වීම ධර්මතාවයක්. එතකොට බුදුරජාන් වහන්සේ පහළ වෙනකොටම අවංකවම ධර්මයේ හොයපු ධර්මයේ අවබෝධයට මහසෙ ගත්ත ජීවිත පරිත්‍යාගයෙන් ධර්ම හොයපුවයි ගානට කර්මානුරූපී ඉපදිලා ඉන්නවා ඒ කාල පරිච්ඡේදයේදී. ඒතර ඒගොල්ලන්ට තියෙනවා ඒකට මොන කරන කැපැසිටි එක. ඉතින් ඒගොල්ලෝ ඒ ධර්ම පින ස්වාමීන් වහන්සේ පින්බලයේ පින්බලයේ පින්බලයේ. එතකොට ඒගොල්ලන්ට ධර්මය ඇහෙනකොටම අවබෝධ වෙනවා. අනික යුගය පුරා ඒක ලෝකෙ පුරා තිබිච්ච එකක්. මේ විදිහට හාත්පසින් වෙනස් ලෝකයක් තියෙනවා. එතන අපි බුද්ධ කාලේ සූත්‍ර දේශනාව තමයි ඉගෙන ගන්නේ. දැන් බුදුරජාන් වහන්සේ දැන් මේ සූත්‍ර දේශනා ඔක්කොම ඵල සහිත ඒවා. ඒ කියන්නේ ඒ කාලේ දේශනා කළා ඒ දේශනා ප්‍රතිඵල ලබලා මිනිස්සු. ඒවා තමයි අපි ඉගෙන ගන්න. නමුත් අපි හිතනවා ඒ කාලේ විදියටම අදත් ඒක අවබෝධ කරන්න පුළුවන් කියලා. හිතලා උන්නේ වේගවත් ගමන පටන් ගන්න. නමුත් අපිට හැකියාව නැහැ පරිසරය නැහැ. එතකොට පරිසරයේ හැකියාව නැති වෙච්ච ගමන් ඉන්න මොකද්ද අපි අකරතබ්බ වලට භාජනය වෙනවා. ඒ භාජනය නොවෙන්න නම් එයාට එයා හොඳ ප්‍රඥාවන්ත ගමනක් යන්න ඕනේ ඉවසගෙන මේක ගොඩාක් උපකාරී වෙනවා මම හිතනවා ධර්මයේ හදාරන කෙනෙකුට මේ ඉවසීම කියන එක. හදිස්සියට විරිය කියන එක ස්වාමීන් වහන්සේ දැන් අපි ගත්තනේ පංචබල හැටියට මේ විරියත් උතන එන සති සමාධි ප්‍රඥා ශ්‍රද්ධාව සහ විරිය. විරිය කියන එක කියන්නේ තමාට දරාගත හැකි කියන එකද එතන? නෑ, එතන විරිය කියන්නේ අකුසලයේ දුරු කරන්න තියෙන අවශ්‍යතාවය විශේෂ. සහ කුසලයේ උපදවා ගන්න තියෙන අවශ්‍යතාවය. අකුසල සිත් වෙනකොට පැත්තකින් දැන් අපි ගත්තොත් කෙනෙකුට සිත් වඩවන්න කියනවා. ද්වේෂය තියෙනවා. එයා ද්වේෂය ප්‍රහාණය කරන්න වීරිය ගන්න නැත්නම් ද්වේෂය ප්‍රහාණය වෙන්නේ නැහැ. දැන් කෙනෙකුට සීලෙට ඉන්න අමාරු. එයා සීලේ පිළිටන්න වීරිය ගන්න නැත්නම් හරි සීලෙට ඉන්න බෑ. දැන් එතකොට කෙනෙක් ඉන්නවා මේ සමාධියක් ඇති වෙන්නේ ඒ සමාධියක් ඇති වෙන්නේ නැහැ කිය කිය හිටිය කියලා සමාධියක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා යම්කිසි වීරියක් ගන්න ඕනේ ඒකට. ඒ වීරිය ගැනිල්ලෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒකට ඒකට මං හිතන ගොඩක් හොඳයි මේ වීරිය ඇති කරගන්න කුසල ඡන්දය. කුසල ඡන්දය කියලා කියන්නේ මේ කුසල් දියුණු කර ගැනීමේ කැමැත්ත. දැන් කුසල් දියුණු කර ගැනීමේ කැමැත්ත තමයි අපි කුසලී රඳවන්න උපකාරී වෙන්නේ. කුසල් දියුණු කර ගැනීමේ කැමැත්ත යම් කිසි කෙනෙකුට නැත්නම් එයා එහෙම යනවා. එයා මාත්‍රකාවෙන් පිට යනවා. මොකද කුසල් දියුණු කිරීමේ කැමැත්ත තියෙන එක්කෙනා කැරික කැරික එතනට එනවා. කැලි කැරකි කුසල් දියුණු කිරීම කැමැත්තට එනවා අකුසල් ප්‍රහාණය කිරීමේ මේ අවශ්‍යතාවයට එනවා. එයා අකුසල් ප්‍රහාණය කරනවා. ඒ අදහස නැත්තම් ඒ කියන්නේ සම්මා වායාම නැත්තම් එයාට එයාට තියෙන මිත්‍යා වායාමනේ. ඒ කියන්නේ දැන් සමහර අවස්ථා තියෙනවා ඊර්ෂ්‍යා කරන්න, පලි ගන්න ඕන වුණාම ආය නැහැ ඉතින් පන්න පන්න පලි ගන්නවා. ඒ පුද්ගලයා විනාශ වෙනකම්ම පහර දෙනවා. ඒ පහර දීලා ඒ පුද්ගලයා විනාශ වුණාට පස්සේ තමයි එයාගේ සමාධිය පිටවන්නේ. <laughs> සටන ඉවර වෙන්නේ. ඉතින් එහෙම ලෝකයක් තියෙනවනේ. ඉතින් ඒ නිසා දැන් අපිට දැන් දැන් අපි ගත්තොත් වෙන දැන් ඇමරිකාව උන ලිබියාවට ගැවදින්නේ. නැත්තර නැති වෙන කම්ම මේ සටන ගියානේ. අර පුද්ගලයා විනාශ කරන කම්ම ඒක නවත්තන්නේ ඒ වගේ තමයි මේ ලෝකේ කෙලෙස් සහිත ලෝකේ ආදීනව දන්නේ නැනේ. දැන් කෙලෙස් සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් කල්පනා කරන්න පුළුවන් විදියක් ගැන හොඳ මට හොඳ කතාවක් මතක් වුණා දැන්. කමක් නැහැ <laughs> මේ කතාව මතක් වුණා මේ බුද්ධ කාලේ එක තරුණයෙකුට මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයක් අහන්න හම්බුණා. ඒකෙදි කියවුනේ මේ පිරිසක් පිරිවරාගෙන දාන දීම තුළ අනුසස් වැඩි කියලා. ඊට පස්සේ මෙයාට හිතුණා මමත් එහෙනම් මම දුප්පත් එක්කෙනෙක්. නමුත් මම මේ පිරිසක් පිරිවරාගෙන දාන දෙන්න ඕන කියලා. හිතලා මේ එයා ගිහින් භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා භාග්‍යතුන් වහන්සේ මේ මම කැමති දානි දෙන්න මේ ඒ නිසා මේ සංඝයා සමග මේ මගේ දානි බාර ගන්න කියලා. ඉතින් කිව්වා මේ පින්වත් අරුණිය මේ ගොඩක් ඉන්නවනේ සංඝ පිරිස කොහොමද කරන්නේ? අනේ භාග්‍යතුන් වහන්සේ මට හරි ආසාවක් තියෙනවා කිව්වා පිරිසක් එකතු වෙලා මේ දානි පූජා කරගන්න. හොඳෙන් දැන් භාග්‍යතුන් වහන්සේ බාරගත්තා. දානි හා කියලා පිළිගත්තේ ආරාධනා. දැන් මේ තරුණයා ගියා හැමතැනම. යාළුවෝ මිත්‍රයෝ ඕනේ නැහැ ගාවට ගියා. දන්න අඳුනට ගිහිල්ලා කිව්වා අනේ මෙහෙමයි මම මෙහෙම දානයක් දෙනවා. ඕගොල්ලෝ මට පුළුවන් විදිහට සහාය දෙන්න කියලා. ඉතින් මිනිස්සු පුළුවන් විදිහට හාල් පොල් දීලා ඒකේ කොටස්කාරය වුණා. ඔය ඇතර මහා ධනවත් සිටුවරෙක් හිටියා. ඒ සිටුවරයා ගාවට මෙයා ගියා. සිටුවරයා වෙලෙන්දී. ගිහලා කිව්වා සිටුතුමනි මේ මම දානයක් දෙනවා. මේ භාග්‍යතුන් ආශීසා ශ්‍රාවක සංඝ පිරිසට මම ඒකට මේ සහභාගී කරගන්න මං හිතුව ඔබතුමාත් ඔබතුමා කැමති කැමති දෙයකින් මේකට හවුල් වෙන්න කිව්වා. සිරිතුමාට කිය යුතු ගම එකකේ තරමට ඉපෑ මේක මේ දාන්න කරන්න කියලා. අදත් ඉන්නවනේ එහෙමනේ. එතකොට මේකගේ තරමට මේ කරන්න කියලා සිරිතුමා මොකද කළේ? ඔබ දාන දෙනනේ කියලා ඇඟිලි තුනෙන් මෙහෙම ගත්තා. හා අරගෙන දුන්න ඇඟිලි තුනෙන්. ඇඟිලි තුනෙන් ගත්ත සීනි. ඇඟිලි තුනෙන්ම දුන්නා. ඇඟිලි තුනෙන් ගත්ත ඉදා මේකත් කැල්ලුණු. දිලහා දැන් අරගෙන ගිහලා ඔක දීපන් කිව්වා. දැන් බලන්න මං කල්පනා කළේ මහත්තයා මේ ධර්මයේ අල්ලපු එක්කෙනාගේ මානසිකත්වයේ දැන් අපි වගේ කෙනෙක් සාමාන්‍ය ලෝකයේ කෙනෙක් පින්කමක් කරන්න ලෑස්ති වෙලා ඒ වගේ ගියාට පස්සේ මහා ධනයක් තියෙන කෙනෙක් අර වගේ ඇඟිලි තුනකින් දුන්නොත් අපි මූලට ගහන්නේ නැද්ද ඔක? තමසකෙක් තමස තියාගන්න අපිට නැද්ද ඕන තරම් ඉන්න පිරිස කියලා. එහෙනම් අපි බැන බැනත් යනවනේ මේ මහා ලොකුට මේ කෝටිපති වෙලා ඉන්නවා. මේ මේ මේ මොකද්ද මේ ජීවිතේ විතරයි මෙයාගේ මේවා තියෙන්නේ. ඊළඟ ජීවිතේ පෙර කරපුවා මේ පළ දීලා කියලා අපි අර ඔක්කොම උපැන්න සහතික ඉඳලා කියාගෙන යනවන්නේ මේකේ මුකුත් නැහැ එහෙමයි කියලා යාරගෙන ගියා අපිට හොඳට පේනවා මේ ධර්මයේ හැසිරෙන එක්කෙනයි ධර්මයේ හැසිරෙන්නේ නැති එක්කෙනෙකුගේ වෙනස ධර්මයේ හැසිරෙන්නේ නැති එක්කෙනා හැමතිස්සෙම නිකන් ආවේගයක් එක්ක ඉන්නේ එයාට තියෙන ආවේගය තමයි එයා පිළිසරණ කරගෙන ඉන්නේ දැන් අර මනුස්සයාට කේන්තිය ගියා නේ අරකට ඒකනේ ඇඟිලි තුනෙන් දුන්නේ ඒ විතර නෙවෙයි මිනිස්සුන්ට කියනාට පස්සේ ඇඟිලි තුනේ පෙන්නගෙන මේ බලපන් මේ බලලාගේ අඩිය වගේ නේ මේ කකුල මම මෙන්න මේ විදිහට දුන්නේ කියලා විහිළුත් කරනවා ඊට පස්සේ තමයි යාට බිලාල පාදක සිට්ටි කියලා නම වැටුණා. බලල් කපුලේ සිටුවරයා කියලා. ඊට පස්සේ දැන් මේ මිනිස්සයා මේ බලන්න මේ ප්‍රශ්නේක පැටලෙන හැටි ඊට පස්සේ සේවකයෙකුට කිව්වා දැන් මං දුන්නා මෙහෙම ඇගිලි තුنين අරගෙන මට මොකද්ද කියන්නේ කියලා බලාගෙන වරෙන් කිව්වා. ඉතින් සේවකයා ගියා පස්සේ මොකුත් නෑ. යා ඒ චුට්ට පැත්තකින් තිබ්බා. ඊට පස්සේ කිව්වා මොකුත් නෑ. ඒක අරන් තිබ්බා කිව්වා. දැන් උනේ දානෙට දානවද කියලා බලන්න කියලා බලන්න කියලා තව එක්කෙනෙක් පිටක් කළා. මේක සිටුවරයා සිරිතුමා දීපු කියලා ඒකත් දාන්නත් දැම්මා. දැන් මේ සිරිතුමා කල්පනා කළා දැන් මේ මිනිස්සු මට බැන්නෙත් නෑ. ඒකට එක කිව්වෙත් නෑ. ගැරිව්වෙත් නෑ මේ මිනිස්සු මේ මිනිස්සුගේ පාටි මේක කරනවා. දැන් මේ දාහනි දවසට මම ගිහිල්ලා බලන්න ඕනේ දාහනි දවසට මේක මම පල් කළොත් මම මේ මිනිස්සු මරනවා කියලා පීයක් කිනේ ගාගෙන ඒ කාලෙත් ඉතින් පාතාලේ. <laughs> පීයක් කිනේ ගාගෙන මේ ගියා. ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ ගාව දාන දීලා මේ තරුණයා කියනවා භාග්‍ය බුදුරජාණන් වහන්සේ මේ දානයේ සඳහා බොහෝ අය සහභාගී වුණා. බොහෝ අය ස්වල්ප ස්වල්ප වශයෙන් දුන්නා බොහෝ වශයෙන් දුන්නා. සියලු දෙනාට සමාන විපාක ලැබේවා කියලා. කියන එකට යාර මනුස්සයට වේදනාව ආවේ. මනුස්සයා මොකද කළේ අර තරුණයාට වැඳ වැටුණා. තරුණයා ඇයි සිටුතුමනි මගෙන් ඔබතුමා මට වරදක් කළේ නැහැ නේ කිව්වා. නෑ නෑ මම මෙන්න මෙහෙම අදහසකින් මම හිටියේ මම බොහොම චුට්ටයින් දුන්නේ කිව්වා. ඒකට බුදුරජාන් වහන්සේ ගාථාවකින් දේශනා කරනවා මේ මා අවමඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිසති මේ පිනට අපහාස කරන්න එපා මේක විපාක අපසරෙන්නේ නැහැ කියලා උද බින්දු නිපාතේන උදුකුම් බොහෝ විපූර්ති බින්දුව බින්දුව වැටිලා වතුර කල්ලෙත් පිරෙනවා පූරති දිහිර පුඥස්ස තෝක තෝකම්පි ආයතන ටික ටික හට ඇස් කරොත් ප්‍රඥාවන්ත එක්කන ඒක පිරෙනවා කියන්නේ. ඒක එකතු වෙනවා කියන්නේ. ඒ නිසා මේ ඒතර අපිට පේනවා මේ අර ඒ දින්නක ජීවිතය තුල ලෝක දෙකක් තිබුණේ නේ. අර ධර්මයේ අල්ලපු තරුණයාගේ ජීවිතය තිබුණේ එයාගේ වැඩේ එයාගේ පාඩුව එයා කරගෙන ගියා අර කොච්චර ප්‍රශ්න ආවත්. ඒක අර ධර්මයේ අල්ලපු කෙනාගේ ලක්ෂණේ. ඒක ලක්ෂණ. ස්වාමීන් වහන්සේ ආයෙ වාදා කරන්න තවදුරටත් ස්වාමීන් වහන්සේ මේ ඔබේ ස්වයනස්ගේ අවසර මේ ඔව් ඔබතුමාගේ ප්‍රශ්නය ඉදිරිපත් නම සහ කොහෙන්ද කියලා කියලා ප්‍රශ්න ඉදිරිපත් කරනවාද? අමරසේන කියලා කෙනෙක් කතාරන්නේ. ඔව් අමරසේන. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සෝවාන් වෙනකොට නැති වෙන සංයෝජන ධර්ම තුනෙන් පළවෙනි සක්කාය දිට්ඨිය කියන සංයෝජන ධර්මය ගැන තමයි මගේ ප්‍රශ්නේ තියෙන්නේ. සක්කාය දිට්ඨිය නැති වෙනකොට මම කියන හැඟීම, මගේ කියන හැඟීම ඒ ඔක්කොම ගැඹුරටම නැති වෙනවා නම් ඒ ඔක්කොම නැති වුණාම මට හිතෙන්නේ ඉතුරු ධර්ම සංයෝජන ධර්ම ඔක්කොම තිබෙම නැති වෙලා රහත් ත්‍ත්වයටපත් වෙයි කියලා මට හිතෙන්නේ මේ කියන විදිහටම නැති වෙනවා නම්. දැන් මට ඒක හිතුනේ එක හේතුවක් තමයි අනේ පිටු සිටුතුමා සෝවන් වෙලා හිටියේ. ඒ වුණාට එතුමා මේ මරණයටපත් වෙන වෙලාවේ බොහොම දුකෙන් හිටියා. සරියුත් ස්වාමීන් වහන්සේ එතෙන්ට වැඩම කළා. එයාට මුලින්දලා කියලා දුන්නා මම කියන කෙනෙක් නෑ කියලා හිතන්න මගේ කියලා නෙමෙයි කියලා හිතන්න ඔය ටික ඔක්කොම කියලා දීලා ඉවරලයි ඊට පස්සේ ඒ වේදනාව ඔක්කොම නැති වුණේ. ඉතින් සෝවාන් වුණාම ඒව නැති වෙලා තිබුණාද කියන එක මට නිකන් ගැටලුවක් වගේ තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ සංයෝජන ධර්ම ගැන පොඩ්ඩක් විස්තරයක් කියලා දෙන්න. බොම්බින් අවශ්‍යයි. සංයෝජන. මේ මහත්ය කියපු මේ හොඳ ප්‍රශ්නයක්. හොඳ සංයෝජන ධර්ම. ඒ කියන්නේ මේ දැන් ධර්මයේ සඳහන් වෙනවානේ සෝතාපන්න ඵලයට පත් වෙනකොට සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලපත පරමාසන කරනවා. ඔය සක්කාය දිට්ඨිය විස්තර කරගත්තා නම් මේ මහත්යට ප්‍රශ්නේ වෙන්නේ නැහැ. එතකොට බුදුරජාන් වහන්සේ පෙන්වා දීලා තියෙනවානේ මේ සක්කාය දිට්ඨිය ගැන. සක්කාය දිට්ඨිය ගැන පෙන්වා දීලා තියෙනවා මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ විනාශ වෙන්නේ නැති දෙයක්. ඒ කියන්නේ මේ භව භවගම් භවයේ භවයෙන් භවයට යන එකක් හරි එකක් මේ ආත්මයක්. ඒ කියන්නේ වෙනස් වෙන දෙයට ඒ කාලේ පාවිච්චි කරපු වචනේ තමයි ආත්මය කියන එක. එතකොට ආත්මයක් රූපේ තුල හෝ වේදනාව තුල හෝ සංඥාව තුල සංස්කාර තුල විඥාන තුල තියෙනවා කියන හැඟීමක් තියෙනවා මේ මේ සෝවාන් වෙච්ච නැති එක්කනට. ඒක සෝවාන් වෙච්ච නැති එක්කනට තියෙනවා හැඟීමක් තමාගේ වශයෙන් මේක පවත්වන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒකට කියනවා ආත්ම දෘෂ්ටිය කියලා. දැන් යාට වැරදුනේ මොකද මේ ආත්ම දෘෂ්ටියයි මම මගේ මගේ ආත්මය කියන හැඟීමයි පටලවගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මේ මම මගේ කියන හැඟීම නැති වෙන්නේ අරහත් වේදී. දැන් යා කියපු තර්කේ හරි. මම මගේ මාගේ ආත්මය කියන එක නැත්තර නැති වෙනවා නම් සුවම් ඵලයේදී යාට වෙන ඉතුරු වෙන ක්ලේශයක් නැහැ. එයි සෝන්. එහෙමනේ අපි දන්න විදිහට තියෙන සක්කාය දිට්ඨිය යනවා විචිකිච්ඡාව යනවා. එහෙමනේ තියෙන්නේ. සිලා. ඒතර සක්කාය දිට්ඨිය කියලා කියන්නේ නැති වෙන්නේ ආත්ම දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටියයි මම මගේ මගේ ආත්මය කියන එකයි දෙකක්. ඒක දැන් මමත්වයේ කියන එක සම්පූර්ණයෙන් නැතු යන්නේ අරහත්වයේදී. එතකොට අරහත්ත්වයට පෙර එයා මමත්වයේ විග්‍රහය දැන් සෝතාපන්න වෙච්ච කෙනා ධර්මය තුළ පේන මමත්වයේ විග්‍රහයට ලක් කරගෙන තියෙනවා එයා. මොකද දැන් රූපය තුළ මම කියන එකක් තියෙනවා කියලා දකින්නේ. වේදනාව තුළ මම කියන එක කියනවා කියලා නුවණින් විමසති දකින්නේ. සංඥාව තුළ දකින්නෙත් නෑ. සංස්කාර දකින්නෙත් නෑ. විඥාන තුළ දකින්නෙත් නෑ. නමුත් මම කියන හැඟීම තියෙනවා. ඒතර මම කියන හැඟීම තියෙන නිසා තමයි අර රාග දේශ හටගන්නේ. ඒ නිසා තමයි රූප රාග අරූප රාග මහාන ඔක්කොම හටගන්නේ. නමුත් මම කියන හැඟීම නැති වෙච්ච ගමන් එයාට හටගන්න කෙලෙසයක් ඉතුරු වෙන්නේ නෑ. එතන සෝතාපන්න වෙනවා කියලා කියන්නේ එතනදී යාට නැති වෙන්නේ ආත්ම දෘෂ්ටිය. දැන් ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ දැන් තමාගේ වශයෙන් පවත්වන දේශනා තියෙනවා මාගේ රූපේ මෙසේ වේවා මාගේ වේදනා වේදනා සංඥා සංකාර විඥාන මෙසේ වේවා මෙසේ නොවේවා. දැන් සමහර විට දැන් ඔය චූතා ඒකනේ දැන් ඔය තියෙන්නේ සද්ධාවට පැමිණෙන්න බැරි ඒකනේ ආත්ම දෘෂ්ටි තියෙද්දි. ආත්ම දෘෂ්ටි තියෙද්දි ඉස්සර සද්ධාවට එන්න බෑ. දැන් මාගේ රූපේ මෙසේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි කෙනෙකුට කැන්සර් එකක් හැදෙනවා. ඇදලා මේ කැන්සර් එකෙන් එයා ගොඩක් දුක් විඳිනවා. දැන් එයාට උනේ සනීප කරගන්න. මගේ රූපේ මිසී වේවා කියලා එයා ප්‍රාර්ථනා කරන් ඉන්නවා. එයා මේක මේ රූපයට අයිති දෙයක් කියලා දැක්කම සමහරට මෙයාට මේකට සතුටෙන් මොන දීලා එයාගේ ජීවිතයට යහපත ගන්න තිබුණා. එයා හැම කරන්නේ නැතු මෙයා හිතනවා අනේ මේක මට සනීප කරගන්න විදිහ නැද්ද මට මේක සනීප කරගන්න විදිහ නැද්ද කිය කී තමාගේ වශයෙන් පවත්වන්න කල්පනා කරන රූපේ. ඒතර වෙන කෙනෙක් ඇවිල්ලාට කියන ඔයා ඕක කළා හරියන්නේ නැහැ. ඔයා මේක කරන්න කියලා එයාට වෙන විශ්වාසයක් වෙන ඇදහිමක් ගන්නවා. එතකොට සනීප වෙයි කියලා අදහසින් ආයෙ ඇදහිමට යනවා. එතකොට ඒ වගේ මා ඒ ඇදහිම් පව මාරු කරන්න හේතු වෙන්නේ සක්කාය දිට්ඨියමයි. තම ආදීනත්වය මේ පිළිබඳව ආදීන ආදීනෝ දැක්කනම් ඉතින්නේ නෑනේ. ආදීන දැක්කන මේකනේ රූපේ ස්වභාවය කියලා හිතනවා මෙයා. ඉතින් රූපේ ස්වභාවය කියලා හිතන්න නම් ඒ රූපේ අනාත්මයි කියලා තේරුම් ගන්න ඉතින්. ඔව්. ඉතින් රූපේ අනාත්මයි කියලා තේරුණා නම් එයාට සෑහෙන දුරට මේකෙන් එකකින් ගැලවෙන්න පුළුවන්. ඒ නිසා මේ අනාත්ම බව අවබෝධ වීම තමයි සක්කාදිට්ඨි ප්‍රහාණ වීම කියන්නේ. එතකොට ආත්මය පමණක් නෙවෙයි නේ ස්වාමීන් වහන්සේ කියන්නේ. ඒ කියන්නේ ආත්මයක් නැති බව මම ආත්මයක් නැති බව. එතනින් ආත්මයක් නැති බව අවබෝධ වීම. අවබෝධ වීම. ආත්මයක් නැති බව අවබෝධ වුණාම ආත්ම දෘෂ්ටි නැති වෙනවා. ආත්ම දෘෂ්ටි නැති වෙනවා. ආත්ම දෘෂ්ටි නැති වෙනවා. ආත්ම දෘෂ්ටි නැති වුණා කියලා එයාගේ අර තියෙන මේ සසර පුරුදු යා හිතන රටාව ඒ ඒවා තියෙන්න පුළුවන්. නමුත් තිබුණට යා සද්ධාව තුළ පිහිටලා නින්න ආත්ම දෘෂ්ටියක් නැහැ නේද දැන් යාට. යා මාර්ගේ වඩන කෙනෙක්. මොකද දැන් සෝතාපන්න වෙච්ච කෙනා ගැන තියෙන විස්තරය කොහමද? මේ දැන් ඔය සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒක විස්තර කරන්නේ සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආපන්න කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා කියන්නේ සෝතාපන්න වුණා කියන්නේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිච්ච එක්කෙනා යා සීල සමාධි ප්‍රඥා වඩනවා. ඒකට කියනවා පරප්‍රත්‍ය රහිතයි කියලා. පරප්‍රත රහිතගෙන තව කෙනෙකුගේ උපදේශයකින් තොරව වුණත් එයාට ඒක කරගන්න පුළුවන්. සුවම් ඵලයටපත් වූ කෙනාට. එතකොට අපිට පේනවා දැන් සුවම් දැන් සුවම් ඵලයටපත් වූ කෙනාට මම සෝවාන්ද මම සෝවාන් නැද්ද ඊළඟට කියලා එහෙම එකක් එක්ක ලෝකෙත් එක්ක වාද විවාද කරන එකක් තියෙන විදියක් නැහැ. මොකද බුද්ධ දේශනා බලද්දී ඒක අපිට පේනවා ඒක බුද්ධ කාලේ සාමාන්‍ය දෙයක් නේ. දැන් මේ සෝවාන් කිව්වත් මේ මරන්න කොටන්න හදන්නේ මොනවද මේ කියන්නේ කියලා විරුද්ධ වෙන්නේ. එහෙම කියන්න පුළුවන් සෝවාන්ස තවත් දුර කතරක් <laughs> තියෙනවා සෝවාන්ස. මෙතන මේක අපි අවසන් දුර කතර අමුතු හැටියට අපිට ගන්න පුළුවන්. ඔව් කතා කරන්න මහත්මයා. නමෝ බුද්දාය. නමෝ බුද්දාය. මම හරි ඉන්දක කතා කරන්නේ. මහත්මයාගේ නම? ඉන්දක. ඉන්දක. ඉන්දක. ඔව්. ස්වාමීන් වහන්සේ අපේ සමාජයේ පු탁ඥ කියන වචන නිතරම අහන්න හම්බ වෙනවා අපිට. මට දැනගන්න ඕනේ බුදුරජාන් වහන්සේ කොහොමද පු탁ඥ කියන භාවය විග්‍රහ කළේ? එකම කෙනෙක් ඒ தත්ත්වෙ මිදෙන්නේ කොහොමද කියලා. වාස්තව බොහොම ඔව් බොම්බෙකින් දෙකම. දැන් ඒක අද අද අද රටේ ගොඩාක් විට පුතජන කියන වචනේ සාමාන්‍ය ව්‍යවහාරයේ පාවිච්චි වෙන වචනයක්. දැන් බුද්ධ කාලේ ඔක ව්‍යවහාරයේ පාවිච්චි වෙන මෙහෙම නෙමෙයි. ඕනේ ඒකේ බේරෙන්නත් ඒක කියනවනේ. දැන් කියනවනේ අපි පුතජන අපි තාම සෝවන් වෙලා නැහැ. අපි දැනගේක කියනවනේ. ඉතින් අපිට පොඩි අවසරයක් දෙන්න මේ වරද්ද. ඒක තමයි වර්තමාන සමාජය වෙලා තියෙන්නේ. දැන් තහනම් වචනේ මාර්ගඵල. අනිත් ඔක්කොම පුළුවන් කතා කරන්න. ඒ වගේ තත්ත්වයක් නැති. ඉතින් ඒ නිසා මේ ධර්මය කියන්නේ ඉතින් ධර්මයක නෙති මේ මාර්ගඵලනේ. ඉතින් ඒකට යන්නේ මේ ලෝකේ කතා කරන්න තියෙන්නේ. ඒකෙන් ඉතින් මිනිසුන්ට ස්ථිර විසඳුම තියෙන්නේ. දැන් ওই පුතජනක එක බුදුරජාණන් විශ්සර කරන්නේ අසුතවා පුතුජනෝ කියලා. හැම තැනම පෙන්වා දෙන්නේ අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිදමස ආකෝ විදෝ කියලා. අරිදම්මේ අවිනීතෝ. ඒක විස්තර කරන්නේ මේ අසෘතවත් පුතත්ජනයා කියලා කියන්නේ මේ ධර්ම ශ්‍රවණේ නොලැබූ කෙනාට පාවිච්චි කරපු වචනයක් බුද්ධ කාලේ. ධර්ම ඥානෙ නොලැබුණු. ධර්ම ශ්‍රවණය කළා ඥානෙ අවබෝධ. ඥානෙ නැති කෙනාට තමයි පාවිච්චි කරපු වචනයක. ආසුත පුතත්ජන කියලා. ඊළඟට මේ ඒකේ පෙන්නන්නේ ආර්ය ධර්මයේ දන්නේ නැති ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයට ඉක්වෙන්නේ නැති කෙනාට තමයි පුතත්ජන පාවිච්චි කළේ. ඊළඟට පුතත්ජනයා ගැන විග්‍රහය හරියට දන්නවනම් සාමාන්‍ය ලෝකයා ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒක කියනවා මහණෙනි, ඒක දැනක දේශනා කරන මහණෙනි ආර්ය ශ්‍රාවකයා මව් නොමරයි. පෘතජ්ජනයා මව් මරයි. ආර්ය ශ්‍රාවකයා පියා නොමරයි. පෘතජ්ජනයා පියා මරයි. ආර්ය ශ්‍රාවකයා රහතුන් නොමරයි. පෘතජ්ජනයා රහතුන් මරයි. ආර්ය ශ්‍රාවකයා සංඝ බේදය නොකරයි. පෘතජ්ජනයා සංඝ බේද කරයි. ආර්ය ශ්‍රාවකයා බුදුරජුන්ගේ ලේ ද්වේෂසිතින් නොසොල්වයි. පුතඥයා බුදුරජුන්ගේ ලේ දේශසිතින් සෝලවයි කියනවා. ඒ කියන්නේ ආනන්ත්‍රී පාපකරණ පුතඥයා කරයි ආර්ය ශ්‍රාවකයා නොකරයි කියනවා. ඒතර දැන් සාමාන්‍ය ලෝකයේ තුල දැන් කාලාන්තරය තිස්සේ අර අර මහත්යෙක් වගේ අර ඒක අර හැමතිස්සෙම යමකට අවසරයක් වගේ වර්ධිනකට නේද? ඒකට පොදිය පාවිච්චි කරන එකක් දැන් ওই විවහාරය තුල අපි සෝවන් වෙලා නැහනේ කියමු. අපි සෝවන් වෙලා නැහනේ කියනවනේ. ඉතින් අනික එහෙම සෝවන් වෙන්න උනන්දුවකුත් නැහැ ඕනකමකුත් නැහැ. <laughs> එහෙම කතා වෙනවා. ඉතින් ඒ නිසා හැබැයි ඉතින් මේ මේ මනුස්ස ලෝකේ අපිට ලැබිච්ච මං හිතන්නේ දුර්ලභම දුර්ලභම සම්පත්තිය තමයි මේ ගෞතම බුදුරජාන් වහන්සේගේ ධර්මයේ අවාසනාවකට මේ චූටි රටේ පුංචි පිරිසක් අතර විතරයි මේක තියෙන්නේ මං හිතනවා මේ ලෝකෙට දැන් මේ ලෝකේ භයානක විදිහට හැදීගෙන යන ලෝකෙට මේ ධර්මයේ ලබා ගන්න හෝ ධර්මයේ ලැබෙන්න අවස්ථාවක් ලැබුණොත් මං හිතනවා විශාල පිරිසකට මේ ධර්මයේ තුල පිළිසරණ ලබාගෙන යාගේ ජීවිතයේ මේ මනුස්ස ලෝකෙට ආපු එකකින් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ පුළුවන්කම ඒ පුළුවන්කම ඉස්මතු වෙන්න නම් බුදුරජාන් වහන්සේගේ ධර්මයේම ඉස්මතු වෙන්න ඕනේ. තථාගතප්පවේදිතෝ ධම්ම විනය විවටෝ විරෝචති නෝපටිච්ඡන්නෝ. තථාගතයන් වහන්සේගේ ධර්ම විනය විවෘත වූ විට බබලයි. දැසන විට නොබබලයි. ඒකයි ස්වාමීන් අවසාන වශයෙන් ස්වාමීන් වහන්සේගෙන් අහන්න නම් ස්වාමීන් වහන්සේ මේ දැන් භාවනාව වඩා පමණක් මාර්ගඵල වලට යන්න ඕන යන්න පුළුවන්ද නැතහොත් ඒක මෙහෙම යාකරන මොකද ඔකේ දෙපැත්තක් තියෙනවා කියලා දැන් භාවනාව කියන එක ගැන තමයි අපිට තියෙන පොඩි පොඩි ගැටලු තියෙන්නේ ඒ කියන්නේ දැන් භාවනාව කියපු ගමන්ම අර අර මේ නාමකය පටිඝ සම්පස්සේ වගේ අපිට මතක් ඉන්නේ ඇස් වහගෙන එක තැනක ඉන්න කෙනෙක් වනේ හිතට එන්නේ නේ <laughs> එතකොට මම හිතන්නේ සතර ඉරියව්වෙම සීයෙන් ඉන්න පුරුදු වෙච්ච කෙනා තමයි මේ ධර්මාර්ගයට දක්ෂ වෙන්නේ. දැන් අපි ගත්තොත් මෙහෙම තියෙනවා. දැන් සමහර අය ඉන්නවා. දැන් චිත්ත සිත සමාධි වෙනවා. දැන් මෛත්‍රී භාවනාවත් කරනවා. අපිට මෛත්‍රී භාවනා කරනකොට යා භාවනා කරද්දී යාගේ හිත සමාධි වෙනවා. මෛත්‍රී ඉන්නත් උනවා. නැගිටිනවා. නැගිටිට පස්සේ යා අවධානය තමන්ගේ සිත ගැන යොමු කරන්නේ නැහැ. කේන්ති යනවා. එතකොට අර භාවනා නොකරන එක්කිනාට වඩා අර භාවනා කරන එක්කිනා ඒ වගේ හැසිරුණොත් නෑ එහෙම ඒක තියෙනවා එතකොට අර <laughs> පොයට සිල්ලරන් එළියට එනකොට ඊට පස්සේ ඔක්කොම ඉවරනේ එතකොට මොකද වෙන්නේ අර පුරුදු කරන ධර්මයේ ගැරහුම් ලබනවනේ ධර්මයටනේ ගැරහුම් වෙන්නේ ඒ නිසා මම කියන්නේ භාවනාව කියන්නේ එක කොටසක් විතරයි දැන් සීලය කියන එක කොටසක්. එතකොට අරකේ අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ සතිය තමයි වඩන්න ඕනේ හැම වෙලාවෙම. සතිය තමයි උපකාරම වෙනදී. සතිය තමයි පිළිසරණ. ඒක ඒක කොච්චර පිළිසරණද කියන්නේ දවසක් බුදුරජාන් වහන්සේ ගාවට බ්‍රාහ්මණෙක් කියන මට මතකයට උන්නාබ කියන බ්‍රාහ්මණයා. උන්නාබ කියන බ්‍රාහ්මණය ඇවිල්ලා කියන භාග්‍යතුන් වහන්සේ මේ වෙන්වෙන් වෙන්වෙන් ගෝචර විශේෂ අනුභව කරන ආයතන පහක් තියෙනවා කියනවා. ඒ කියන්නේ ඇහෙන් රූප, කනින් ශබ්ද, නාසයෙන් ආග්‍රහණයෙන් දිවෙන් රස. හැබැයි ඒ කාලේ බමුණන්ගේ තියෙන බුද්ධිමත් ප්‍රශ්න අද අපිට හැරෙන්නවත් බැහැ. කියන මේ ගෝචර විශ්ය අනුභව කරන ආයතන පහට පිළිසරණ මොකද්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය මේ වෙන්නින් වශයෙන් ගෝචර විශ්ය අනුභව කරන ආයතන පහට පිළිසරණ මනසයි කියලා. ඊට පස්සේ අහනවා භාග්‍යතුන් වහන්සේ මනසට පිළිසරණ මොකද්ද කියලා. මනසට පිළිසරණ සිහිය කියනවා. ඊට පස්සේ අහනවා සිහියට පිළිසරණ මොකද්ද? සිහියට පිළිසරණ විමුක්තියයි කියනවා. භාග්‍යවතුන් වහන්සේ විමුක්තිය පිළිසරණ මොකද්ද? එතන ඉවරයි කියන ප්‍රශ්නයක් ඒ පස්සේ ඉවරයි කියන එතන. <laughs> ඉතින් ඒ නිසා මේ මනසට පිළිසරණ සිහිය. එනිසා ශ්‍රද්ධා සම්පන්න කෙනෙක් සිහියෙන් ඉන්න පුරුදු වෙනවනම් ඒ ශ්‍රද්ධාව දිගටම ගෙනියන්න පුළුවන්. ගෙනියන්නත් පුළුවන්. එයාට හැමතිස්සෙම එයාගේ එයාගේ ජීවිතේ යහපත් මාර්ගයට එන්නත් පුළුවන්. මොකද දැන් 100න් ඉන්නවනම් ඒ ආධිනව පව මෙනෙහි කරනවා මට මේ මම මේක හරිද මේක වැරදිද කියලා තමන් පිළිබඳ යම්කිසි විග්‍රහයකට එන්න පුළුවන්. දැන් 100 නැති කෙනාට විග්‍රහයකට එන්න බෑනේ මනසට පිරිසරණ නැහැ. ඉතින් ඒ නිසා මේ ඒ කියන්නේ තමා වැරදි මාර්ගයේ ගියත් තමාට සිහිය තියෙනවා නම් තමාට මේ පැත්තට හරි මාර්ගයට ගන්න පුළුවන් ශ්‍රද්ධාව තියෙනවා නම් එතනින් මේ සැලෙන්නේ නැහැ කියන එක නේද සෝනස්. ඒ කියන්නේ ඥාන තත්ත්වයක ඊළඟ මේ වැඩසටහනෙත් අපිට හොඳ මාතෘකාවක් ඒකනේ. එහේ සෝනස්. සිහිය දියුණු කරන්න මේ සද්ධාව පාදක කරගෙන කරන්න කොහොමද කරන්නේ කොහොමද කියන්නේ. ඒතර කවුරු හරි කෙනෙක් මේකෙන් ප්‍රයෝජනයක් ගන්නවනේ. අහලා. එහෙනම් අවසර ස්වාමීන් වහන්සේ. ඉතින් අද වැඩසටහන නමුද්දා ප්‍රථම වැඩසටහන අපි දැන් නිමා කරන්න වෙලාව ඇවිල්ලා මම හිතන්නේ අද සෑහෙන දේවල් අපි ඉගෙන ගත්ත මේ ශ්‍රද්ධාව කොහොමද උපදවා ගන්න කියන එක. මේක තමයි ලොකු ගැටලුවක් හැටියට අපි දකින්න කතා මාත්‍රාවක් හැටියට මේ ශ්‍රද්ධාව කියන එක එක එක විදිහට සමහර අර්ථකථන කිරීමක් නිසා ඉතින් අපි මේ බලයන් එක්ක හවුල් කරගෙන කොහොමද ඒ කියන්නේ සතිය පිහිටවා ගන්නෙ සමාධිය ප්‍රඥාව විරිය මේ සියල්ලම මම හිතන්නේ අද වැඩසටහන තුළින් මනාව පැහැදිලි වුණා කොහොමද කියලා මේකට මම ප්‍රවේශ වීමට කොහොමද කියන එක තමයි මගේ ප්‍රශ්නය වුණේ ඉතින් ස්වාමීන් වහන්සේ ගරුතර ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නා මේ ශ්‍රද්ධාව නැතිව මේ ගමන ආරම්භයක් කරන්න නම් බෑයි කියන එකත් වේගවත් කිරීමත් ඉච්චර සුදුසු දෙයක් නන් නෙවෙයි මොකද ඒදී වේගවත් කරන්න ගියොත් එහෙම යම් කිසි විදිහට මුලා වෙන්නත් පුළුවන් ඒකට හරියන්න තමයි සතිය සහ මේක තවදුර ජයග්‍රහණය කරන්න විරිය යම් තාක් දුරට වෑයමක් අවශ්‍යකතාවයක් මෙතනින් තමයි සමාධිය ඇති වෙන්නත් පුළුවන් එතනින් ප්‍රඥාව අපිට මේකෙන් තේරුම් කරගන්නත් පුළුවන්. ඉතින් නිවැරදි දැක්ම අවබෝධය සියල්ල යනාදිය ප්‍රවේශ වෙන්නේ තේ හරහා ප්‍රඥාව හරහා ප්‍රත්‍යක්ෂ කරගීමෙන් අනුවත් පසුවත් නැවතවතාවක් ඉන්නේ අපේ ප්‍රඥාවටමයි එතනින් තමයි අනිත්‍ය අපිට අනිච්ච දුක අනාත්ම කියන දේ වැටහීමක් අපිට ලබා ගත හැකි කියන එක. ඉතින් මම හිතන්නේ අද වැඩසටහන සෑහෙන විදිහට බැලුවොත් එහෙම සෑහෙන අපිට මේකෙන් පෝෂණය කරගන්නත් අපි දැනුම් වඩන්නත් මම හිතන්නේ උපකාර වුණා. බොහොම සරල ලෙස අපිට මේක වටහා ගැනීම ගැඹුරු තැන් වටහා ගැනීම සංකීර්ණ. ධර්මයේ තියෙන ප්‍රධාන කොටස් මම හිතන්නේ මේ නැතුව අපිට ධර්මයේ කරා යන්න අමාරුයි අපහසුයි මම හිතන්නේ අපි වාසනාවන්තයි අපිට කිරිපග්ගන් ඥානන්ද ස්වාමීන් වහන්සේ අපිට මේ ගමන යන්නට අපිට උදව් කිරීමට අත්වලක් වීමට අපිට උපකාර වීමට උපදෙස් දීමට අපිට මේ වගේ අවස්ථාවක් ලබා ගැනීම අපිට වාසනාවක් හැටියට මම සැලකනවා. ඉතින් අපි ලබන සතියෙත් මේ වෙලාවටම ඒ කියන්නේ බ්‍රහස්පතින්දා 9 මාර්ට හමු වීමේ බලාපොරොත්තුෙන් ඔබෙන් සමුගන්නවා අවසර ස්වාමීන් වහන්සේ ඔබ සැමට නම බුද්දාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය Namo Buddhaya Namo Buddhaya